නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සවන්ට සිසිලට සජීවී සම්සාකච්ඡාවට සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත බිම් මේ පින්වත් පිරිසට සදාගතයන් වහන්සේගේ දහම වටහා ගන්නට, තේරුම් ගන්නට, ඒ දහම දකින්නට තිබෙන අවශ්‍යතාවය නිසා ඒ දහම තමගේ ජීවිතයේ නිරන්තරයෙන් ශ්‍රවණය කරමින් ඒ දහම තමගේ ජීවිතය තුළින් අත්දකින්නට මහන්සි ගන්න පිරිසක් ඇටියට සදාගතයන් වහන්සේ වදාළ ඒ උතුම් ධර්මය නිවැරදිව අධ්‍යයනය කරන්නට මේ පින්තුන් ලොකු උත්සුකයක් තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරණවහන්සේ වදාළ ඒ උතුම් බුද්ධ වචන මම මේ පින්වත්න්ට බොහෝ පැහැදිලි කරලා දෙන්නට යුතුනා. ඒගොල්ලෝ මැද දවසේදී ගොඩාක් වටිනා උතුම් බුද්ධ වචනයක් මේ පින්වත් පිළිසෙට පැහැදිලි කරලා දෙන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනා අහනකොට හැම මොහොතකම ඒ කාර්යය නිවැරදිව තේරුම් ගන්න ඕන. ඒ අදහසින් අහන්නට ඕන. ඒ වගේම තමයි ධර්මය අපි නිවැරදිව අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ ධර්මයේ තුල ගැඹුරලා තියෙන අර්ථ ඉවරණය කරගන්න සම්පිතක් වෙන්නට ඕන. මේ විමර්ශන මම අද පැහැදිලි කරන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ කියන මිගකාලා සූත්‍රය. මේ දේශනාව සමහර විට බොහෝ අය අහලත් ඇති. මේ දේශනාව තුළ අපි නොසිතන විදිහේ ලක්ෂණ ගැඹුරු දහම් කාරණා බොහෝම යන ඇතුළත් වෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ කාලේ වැඩ සිටියේ සරණවර ජේතවනාරාමේ. ආනන්ද ස්වාමීන් වහන්සේ උදේ කාලයේ පාසිවුරු අරගෙන මිගසාලා උපාසිකාව වගේ නිවසට වැඩියා. මිගසාලා උපාසිකාව ආසන පැනවුවට පස්සේ වැඩ සිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ මිගසාලා උපාසිකාව ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් එකත් පස්සට වාඩි වෙලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමීන් වහන්සේ මේ ධර්මය මේක යම් ධර්මයක් තියෙනවද අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී කියලා මේ මේ විදිහට යම් කිසි විදිහට බ්‍රහ්මචාරී අබ්‍රහ්මචාරීව සිටපු දෙදෙනෙක් එකම ගතියකට නැත්නම් මරණින්මත් එකම තැනකට ගිය බව භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙනවා. කොහොමද භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කරන්නේ? මේ බ්‍රහ්මචාරී සම්බ්‍රහ්මචාරී මේ විදිහට හිටපු දෙන්නේ එකම රටයකට යන බව පාකිස්තාන වාසී කොහොමද දේශනා කරන්නේ. ස්වාමීනි මේ පුරාණ කියන්නේ මගේ පියා. ඔහු සියලු මෛත්‍රුණීන් වැළකීලා බ්‍රහ්මචාරී වාසය කළා. ඔහුත් සකදාගාමීව කල්පේ කරලා සුසිත දිව්‍ය ලෝකයේ උපන්න බව උදාගත යනවා. ඒ වදාලා. ඒ වගේම මගේ දුරු පියා ඉතිදත්ත ඔහු තමගේ බහරියාවෙන් සතුටු වී බ්‍රහ්මචාරී අබ්‍රහ්මචාරී වහිදී. පියා බ්‍රහ්මචාරී හිටියා. ඒ වගේම තමගේ සූරු පියා අබ්‍රහ්මචාරීව තමයි වාසය කළේ තමගේ බහරියාවගේ සතුටු වී. ඉතින් මහත් සකදාගාමීව කලුරිය කළ දුසිත දිවි ලෝකයේ ඉපදුන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඉතින් ආනන්දයන් වහන්සේ මෙන්න මේ විදිහට මේ බ්‍රහ්මචාරී සබ්‍රහ්මචාරීත්වයෙන් අපි සමගතියක් කියන්නේ කොහොමද? ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ කොහොමද වදාරන්නේ? මෙහෙම හිටපු දෙන්නේ මේ විදිහට සමගතියක් වුණ බව කොහොමද වදාරන්නේ කියලා මේ නිකසාලා ආනන්ද ස්වාමීන් වහන්සේට පවතනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරනවා නැගෙනියනේ භාග්‍යතුන් වහන්සේ යමක් වදාරද එය ඒ පරිදිමයි එක වෙනස් වෙන්නේ නැහැ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ විකසාලා උපාසිකාවට වදාරනවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ මුගශාලා උපාසිකාවගේ ගෙදරින් ඉක්මලා පින්න පාද කරගෙන බුදුජාන වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරණන් වහන්සේ වන්දනා කරලා මෙන්න මේ කාරණාව පවසනවා. ස්වාමීනි මම මුගශාලා උපාසිකාව ගෙදරට ගියාට පස්සේ ඒ උපාසිකාව කියන මෙන්න මේ වගේ කාරණාවක්. මගේ පියා පුරාණ බ්‍රහ්මචාරී වාසය කරා. ඒ වගේම මගේ සුරු පියා ඉදත්ත අප්‍රහ්මචාරී වාසය කරා. ඉතින් මේ දෙන්නම අකදාගාමී වෙදලා කලුරිය කරලා සුසිත දිවි ලෝකෙ පන්න කියලා භාග්‍යතුන් වහන්සේ කොහොමනම් වදාරනවද? ඒක එහෙම වදාරන්නේ කෙසේද කියලා මෙන්න මේ විදිහට මිගසාලා පැවසුවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවසනවා. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේට මේක මුල් කරගෙන මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා දේශනා කරනවා. ආනන්දය මේ බාල වූ අව්‍යක්ත වූ ස්ත්‍රියක් වන ස්ත්‍රී ප්‍රඥාවක් වන මේ මාගමට මාගම මේ මාගමක් වන මේ විගසාල කවුද අන් අයගේ නුවණවල් දකින්න පුළුවන් හැකියාව දෙන සදාගතයන් වහන්සේ කවුද කියලා බුදුරජාණන් වහන්සේ මේ විගසාල අහ ප්‍රශ්නෙට එයා අහන්න හිම එයාට අවශ්‍යයක් නැහැ මොකද එයා කියා කාන්තාවක් බුදුරජාණන් වහන්සේ කියන්නේ සර්වඥයි. ඉතින් එයා අහන එක වැරදි කියන එක බුදුරණවහන්සේ එතනදී ඉස්මතු කරා. ඊට පස්සේ මේ කාරණා මුල් කරගෙන බුදුරණවහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පුජ්‍යලයන් දහදෙනෙක් ගැන ප්‍රකාශ කරනවා දේශනා කරනවා. මොන කාරණාවද? අර ඉස්ගත් පුරාණ කියන වඩුව දෙන්න එක්කෙනෙක් පුරාණ බ්‍රහ්මචාරීවත් ඉස්ගත් අබ්‍රහ්මචාරීවත් වාසය කරමින් දෙන්නම සකදාගාමී වෙලා ඉඳලා මරණය මදිපසිත ජීව ලෝකයේ ඉපදුනා කියව කාරණාවට මිගසාලා ඒ උපාසිකාව ඒක නොපිළගැනීම නැත්නම් එහෙම වෙන්න බෑ කියලා ප්‍රකාශ කරපු කාරණාවත් එක්ක බුදුරණවහන්සේ දහ දෙනෙක් මුචලයි දහ දෙනෙක් ගැන පැහැදිලි කරනවා. තතේමී ආනන්ද බුක්කලෝ සන්තෝ වි සංවිජ්ජමානෝ ලෝකයෙන් කත මේදස ආනන්ද මේ ලෝකේ පුච්චලයන් දස දෙනෙක් ප්‍රකට වෙනවා විද්‍යාමාන වෙනවා. ඔන්න දස දෙනා විස්තර කරන බුදුරජාණන් වහන්සේ. ඉදානන්ද ඒකච්චෝ පුක්කරෝ දුස්සීලෝ හෝති. සංච චේතෝ මුත්‍ති පඤ්ඤාය මුත්‍ති නතා භූතං අපජානාති. එතත් සං දුස්සීලං අපත්‍ය සංහිරුච්චති තස තවනේ තවනේන පි අකතං හෝති බහුසච්චේන පි අකතං හෝති දිට්ඨියාපි අපපටි විද්දං හෝති. සාමික විමුක්තිය කාමයකම් විමුක්තිය නලබති. සෝ කායස වේදා පරම්මරණා හානාය පරියතිනෝ විශේෂාය හානගාමී ඒව ගෝතිනෝ විශේෂගාමී. ඔන්න පළවෙනි කුච්චලය. මොකද බුදුරණාහි පළවෙනි කුච්චලයට විස්තර කරන්නේ ආලන්ද එක පුච්චලයේ කියන දුස්සීලයි. කියලා කියනවා දුස්සීලයි. ඒ වගේම සංකේ චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය අතහ භූතං නප්පජානාති. ඔහු මේ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය යථාර්ථ වශයෙන්ම දකින්නේ නැහැ. යතස්සතං දුස්සීලං අපරිදේසං නිරුච්චති. මේ දුස්සීල ස්වභාවය. ඉතුරුවක් නැතුව නිරුද්ධ වෙනවද? නිරුද්ධ ස්වභාවයෙන් යුක්ත බව තත් සවණේන පියක සංඝෝති. ශ්‍රවණයෙන් ඔහු අහලක් නැහැ. බහුසත්‍යේන පියක සංඝෝති. බහුසත වශයෙන් ඔහු දන්නේ නැහැ. විද්‍යාවේ අපඩිතා හොති දෘෂ්ටිව දෙවි දවල් කරගනක් නැහැ. කොමුත් පිළිබඳවද මේ දෘෂ්ටි ස්වභාවය නිරුද්ධ වීම පිළිබඳව හෝ ශ්‍රවණින් අහලත් නැහැ. ඒ වගේම බහුසුදු වශයෙන් දන්නේ නැහැ. දෘෂ්ටි වශයෙන් දවල් කරගනක් නැහැ. සාමික විමුක්තිය ලැබෙති. ඒ වගේම සාමික විමුක්තිය ලබන්නේ නැහැ. සෝ කායස මේදා පරම්මරණ හානාය පරි. ඔහු කය බිඳුන වරණට පස්සේ පහළට යනවා විශේෂ ගාමි වෙන්නේ නැහැ. මේ කවුද? මේ දුස්සීල කෙනා මේ දුස්සීල කෙනාගේ තව කරුණු ටිකක් කියනවා. ඔහු චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්තතා බුද්ධ වශයෙන් දන්නේ නැහැ. ඒ වගේම මේ දුස්සීල ස්වභාවය ඉදිරියට නිරුද්ධ වන්න නිරුද්ධ වීම ගැන ශ්‍රවණයෙන් හරක් නැහැ. බෞද්ධ වශයෙන් දන්නේ නැහැ. දුෂ්ටි වශයෙන් ගෞරව කරගන්නත් නැහැ. සාධක විමුක්තිය ලබන්නේ නැහැ. ඒ වගේම තමයි ඔහු කය පිළිබඳ මරණයට පත් වුණාට පස්සේ ඔහු විශේෂ භාගි වෙන්නේ නැහැ කියනවා. බහු හානභාගී වෙන බව බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ තමයි පළවෙනි පුජ්‍යලය. ඊළඟට බුදුරණවහන්සේ දෙවෙනි පුජ්‍යලය පැහැදිලි කරනවා. දෙවෙනි පුජ්‍යලය තමයි ඉදාන ඉදපනානන්ද එකච්ච පුබ්බ දුස්සීලෝ හෝති. ආනන්ද තව පුජ්‍යලයක් කියනවා හුදු සීලයි. තවත් පුජ්‍යලයක් කියනවා හුදු සීලයි. තත්ති හේතු මුත්‍තිම් පඤ්ඤා මුත්‍තිම් අදාවෝත පජානාති. නමුත් ඔහුගේ විශේෂ දෙයක් තියෙනවා. මොකද්ද? දැන් චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් යථාභූත වශයෙන් දන්නවා. මනා ප්‍රඥාවෙන් චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් දන්නවා. යතස්සතං දුතිලං අපරිසේතං නිරුද්ධති සස්සතවනේන පි කතං හෝති බෞසච්චේන පි කතං හෝති විද්‍යාව පිටිවිදං හෝති ඒ තමයි මේ දුස්සීල ස්වභාවය තුරනතු නිරුද්ධ වීමක් ඇත්ද අන්න ඒක සවනේ අහලා දැනගෙන තියෙනවා ඒ වගේ බෞසුත වශයෙන් උත්තරු දැනගෙන තියෙනවා ඒ වගේම දුෂ්ට වශයෙන් නිරවුල් කරගෙන තියෙනවා. සාමයක විමුක්තිය ලැබති. ඔහු සාමික විමුක්තිය ලැබනවා. සෝ කායක වේදා පරම්මරණ විචේසා පරිදි. ඔහු කය පිළිම නඩපති විචේත ගාමි වෙනවා. නොහානයි හාරගාමි වෙන්නේ නැහැ. විචේත ගාමි ඒව හොති නොහානගාමි. ඔහු විචේත භාවයට යනවා කය සනාම හාන භාගී වෙන්නේ නැහැ. එතකොට දැන් මෙතන පුජ්‍යලියෝ දෙන්නේ විස්තර කරා. දැන් මේ කොච්චර දෙනාගේ මේ කාරණා ටික ගැන පොඩ්ඩක් අපි අවධානය කරලා බලමු. දැන් බාහිරින් පේනකොට මේ කොච්චර දෙනාම එකයි. මොකද මේ දෙන්නම දුක් සීලයි. පළවෙනි කොච්චර දුක් සීලයි, දෙවෙනි කොච්චර දුක් සීලයි. නමුත් අභ්‍යන්තරේ කාරණා බැලුවාම දෙන්නගේ දෙකක්. එක්කෙනෙක් ඉන්නවා මේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්තතාවූත වශයෙන් අටගත්ත දේ ආකාරයෙන් මනා ප්‍රඥාවෙන් දකිනවා. ඒ වගේම දුස්සීල ස්වභාවයේ ඉතුරු නැතුව නිරුද්ධ වීමත් ශ්‍රවණයොත් අහලා තියෙනවා. බහුස්තව තේරුම් ගන්නවා. දුෂ්ටස්මි ලෝ කරලා තියෙනවා. ඒ වගේම සාමක මුත්‍යත් ලබනවා. මෙන්න මේ කාරණා ටික තමයි ඒ දුෂ්ක දුස්සීල කෙනෙක් තියෙන විශේෂ කාරණා. ඊළඟට මේ දෙක මේ දෙකේ වෙනස බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ දෙක ගලපලා ආනන්ද මෙන්න මේ යම් කිසි කෙනෙක් කියන්නේ යම් කිසි කෙනෙක් මේ පුද්ගලයන් ප්‍රමාණ කරන්න යනවා නම් ප්‍රමාණ කරන්නේ ඔන්න ඔය තියෙන ධර්මයන්. කියන්නේ ප්‍රමාණ කරන්න යන ඔය ප්‍රකටන ධර්මයන්. නමුත් ඔවුන්ගේ තියෙනවා අභ්‍යන්තරයේ වෙන ස්වභාවයක් ප්‍රකට නොවන කියන්නේ අනික් අයට නොපෙනෙන ස්වභාවයක් තියෙනවා. නමුත් අර ප්‍රමාණ කරන්න යන්නේ මේ ප්‍රකටන ධර්මයන්. ඊළඟට තමයි මේ දෙන්නගෙන් එක්කෙනෙක් කියනයි එක්කෙනෙක් ප්‍රණීතයි. දෙදෙනෙක් මේ කියන්නේ එක්කෙනෙක් කියනයි එක්කෙනෙක් ප්‍රණීතයි. ආනන්ද යම් කිසි කෙනෙක් මේ පුජ්‍යල දෙන ප්‍රමාණ කරන්න කිව්වොත් එහෙම ඔවුන්ට ඔහුට දීර්ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා. ඇයි එහෙම වන්නේ? අර බාහිර කාරණාවෙන් තමයි ප්‍රමාණ කරන්න යන්නේ. නමුත් මේ දෙන්නගෙම මේ එකිනෙක තියෙනවා අභ්‍යන්තරේ වෙනස් ගුණ අංග ටිකක්. මෙතනින් එකිනෙක කියන කෙනෙක් එක්කෙනෙක් වනිතයි. ඒ නිසා මෙන්න මේ විදිහට කෙනෙක් ප්‍රමාණ කරන්න ගියොත් බාහිර කාරණා ඔස්සේ ඔබට දීර්ඝ කාලයක් අහිත පිහිට දුක් පිහිට පවතිනවා කියලා බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කළා බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා ආනන්ද මේ යම් දුක්ඛි දුක්ඛින පුජ්‍යලය කියන කියවනේ ඒ දුක්ඛින පුජ්‍යලය මේ චේතෝය මුක්ත සංඥා මුක්ත සාබුතෝ කියම දන්නවා. ඒ වගේම දුක්ඛින ස්වභාවය ඉතුරු නැතුව නිරුද්ධ වීම ගැන ශ්‍රවණෙන් අහලා තියෙනවා බෞද්ධ වශයෙන් දන්නවා. දුෂ්ටවචන ගරු කරගන්න තියෙනවා. සාමකේ මුත්‍යත් ලැබෙනවා. මෙන්න මේ කුජලිය අයත් ආනන්ද පුද්ගලෝ අමුණා පුරිමේන පුද්ගලයන අවික්ඛන්තර තරෝවා පණජ තරෝවා. මෙන්න මේ පුද්ගලය අනිත් පුද්ගලයාට වඩා ප්‍රණීතයි, දේශයි. සංකීර්ණ හේතු එයිම සිස්ටවන්නේ. ඉමං මේ ආනන්ද පුද්ගලයන් ධම්මසෝතං විපහති ආනන්ද මෙන්න මේ පුද්ගලයා දහම් සැඩ පහත් බැසගෙන ඉන්නේ. ඒ වගේම බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අදත්තරං කෝ ඥානීය අඤ්ඤ සදාගදීන ආනන්ද මේ කාරණා හදාගතියන් වහන්සේ අර කවුරුවත් දන්නවද ඒ නිසා ආනන්ද තස්මාති ආනන්ද මා පුද්ගලයේ ප්‍රමාණික අහුවද්ද ඒ නිසා ආනන්ද පුද්ගලයන් ප්‍රමාණික කරන්න යන්න එපා යම් කිසි කෙනෙක් පුද්ගලයන් ප්‍රමාණික කරන්න ගියොත් එහෙම මේ වගේ දේ දැකලා ඔහු පිරිහීමටපත් වෙනවා ආංචානන්ද පුද්ගලයේ සමාදම් ගන්නේය යෝ යෝ වාපනන්ත මාදිසෝ ආනන්ද පුජ්‍යලම් ප්‍රමාණ ගන්න පුළුවන් කොමට නැත්තම් මං වගේම තව කෙනෙකුට විතරයි කියනවා. මෙන්න මේ විදිහට මේ පුජ්‍යලයන් දෙන්න ගැන විස්තර කළා බුදුරජාණන් වහන්සේ. මේ පුජ්‍යලයන් ප්‍රමාණ කරන්නේ එපා කියලා උදාරනවා. දැන් මේ බලමු එහෙනම් ඉස්සරලාම මේ පුජ්‍යලයන් දෙන්නගේ මේ වෙනස කොහොමද අපි තේරුම් ගන්නේ කියලා. දැන් මෙතන පැහැදිලි කරන්නේ එක පුද්ගලයෙකු තියෙන කාරණා සහ අනිත් පුද්ගල නැති කාරණා. පඤ්ඤා විමුක්තිය, චේතෝ විමුක්තිය මනා ප්‍රඥාවෙන් දැකේ. එතකොට ප්‍රඥා විමුක්තිය, චේතෝ විමුක්තිය මනා ප්‍රඥාවෙන් දැකිනවා කියනකොට දැන් මම කලින් පැහැදිලි කරලා තියෙනවා දේශනා වලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු දේශනා ඉක්මතු කරමින් යම් කිසි කෙනෙක් දුක්ඛ නිරෝධාරය සත්‍ය බවට වැටහෙනට නම් ඔබට දුක්ඛ සමුදය සත්‍ය බව වැටහෙන්නට ඕනේ. ඒ වගේම මූලපරයය සූත්‍ර, ගාවපති සූත්‍ර, වගේ ගොඩක් දේශනා තුළ මම එක පැහැදිලි කරා දේශනා තුළ තියෙන කාරණාත් එක්ක නිවන පිළිබඳව මේක නොවිච්ච කෙනාට තියෙන්නේ මොකද්ද? දෘෂ්ටියක්. සෝතේක කෙනකොට සෝතපන්න මග ඉන්න කෙනා නිවන සම්බන්ධයෙන් යම් කිසි ගොල්පවක් තියෙනවා. සෝතපන්න නොවි සෝතපන්න මග යන කෙනාට. එතකොට ඒක නොවිච්ච කෙනාට දෘෂ්ටිය. එහෙනම් ඒක වෙච්ච කෙනා තමයි මේ නිවන පිළිබඳව දකින්නේ. නිවන පිළිබඳ නිරවුල් භාවය දකින්නේ. ඒක කෙනා. එයා තමයි මනා ප්‍රඥාවෙන් ඒ කාරණාව වැටහෙන්නේ. ඒ කියන්නේ සුද්ධපන්න මග ඉඳලා ඉහළයි. ඊට හේතු මුත්තේ පඤ්ඤාව සාබුද්ද වශයෙන් දකින්නේ කවුද? අන්නේ කෙනා. ඒකට එයා දකිනවා මේ නිවන පිළිබඳව දැන් හේතු මුත්තේ කියනකොට නම් සාමාන්‍යයෙන් ඒක විතරක් කතා කරන තැනදී සමාධියෙන් ලැබෙන මුක්තිය කතා කරන්න පුළුවන්. නමුත් මේ දෙකම කතා කරනකොට චේතය මුක්ති පඤ්ඤාය මුක්ති මේ දෙකම කතා කරනකොට අරහත්ත්වය තමයි කතා කරන්නේ. ඒ වගේම තමයි අරහත්ත්වය කියන කාරණාව නැත්නම් නිවීම කියන කාරණාව වටහාගත්ත කෙනා මේ දුක්ඛ සමුදය සත්‍ය දැකපු කෙනා ඒ කියන්නේ ඒක හොයපු කෙනා බුදුරණන් වහන්සේගේ ශාසනයෙන් පිට නැත්නම් බුදුරණන් වහන්සේගේ මේ ලෝකෝත්තර මාර්ගයෙන් තොරව ප්‍රඥා මුත්‍ය කුල ලැබීම තිබෙන බව ඒක ප්‍රඥා මුත්‍ය හේතු මුත්‍ය කුල ලැබීම තිබෙන බව ඒක හේතු මුත්‍ය සමණක් බව ඔහු දකිනවා ඒක ප්‍රඥා මුත්‍ය හේතු මුත්‍ය දෙකම එකට යන එකක් හෝ නිවීමක් කරා යන එකක් නොවන බවක් දකිනවා ඒ කියන්නේ බුදුරණන් වහන්සේගේ ලෝකෝත්තර ධහමට ධහමෙන් සොරව යම් ප්‍රතිපදාවක් පුරුදු කරනකොට ඒ තුලින් යම් කිසි විමුක්තියක් ලැබෙනවද හේතු මුත්‍යක් ඒක හේතු මුත්‍යක් විතරක් කියලා දකිනවා නිවැරදිවම අර නිරෝධය නැත්නම් නිවීම කියන කාරණාව ප්‍රකට කරගන්න කියලා. ඊළඟට යථාස්ථතං දුසීල අපරස්ථ නිරුද්ධති. තස්ස සවණේන මේ කතං හොති අවසච්චේන මේ කතං හොති විද්‍යාපි අපද විද්‍යාපි පටිවිද්දං හොති. එතකොට මේ දුස්සීල ස්වභාවය නිරුද්ධ වන්නේ කොතන සිදුරු නැතුව මෙන්න මේක හෝ ශ්‍රවණයෙන් අහලා තියෙනවා. බෞද්ධ වශයෙන් උත් ගන්නවා. ඒ වගේම තමයි දුස්චිත දොල් කරගන්න තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබ දන්නවා මුජ්ජලයේ යම් කිසි විදියකට තියෙන රාග දේශ ආදී තියෙන නිසා යම් කිසි විදියක සීලයට හානියක් වෙන ආකාරයක ඒ විදියට සීලයකට හානියක් නොවන ආකාරයේ පිළිබඳ ධර්මයේ තුලින් නිවර් ශ්‍රවණය කරලා ඒක තමා තුළින්ම දුක්ඛ සිදු කරගෙන ඒක තමයි විද්‍යා දුප්පටි විද්‍යාව කියන්නේ අන්නේ කාරණාව දන්නවා ඒ කියන්නේ එයාට පුළුවන්කමක් තියෙනවා මේ දුස්සීල ස්වභාවය තුන නැතුව නිරුද්ධ වෙන. ඒ කියන්නේ ආයේ දුස්සීලේ වීම ස්වභාව නැතිව දැන. ඇත්තරම සම්පූර්ණයෙන්ම සීලය පරිපූර්ණත්වයටපත් වෙන්න කොහොමද දුස්සීල ස්වභාවය ඇති වෙන්න කොහොමද මේ සියල්ලක්ම ගන්න. සෝතපන්නක් කියනවා සීලය පරිපූර්ණ වෙනවා. ඊළඟට සීලය තුල තියෙන අවස්ථාව සම්පූර්ණයෙන් ඉවර අවසන් වෙලා යනවා නිවීමත්. ඒක මොකද පුජ්‍යලයේ රැකෙන සීලයක් අදාළත්වයක් වෙන්නේ නැහැ. සම්පූර්ණ කරන්න තියෙන්නේ. නමුත් මගට අවශ්‍ය සිංහලයක් හැටියට සතපන්න කරාට ඒ කාරණාව තියෙනවා. ඉතින් මේ සියල්ලක්ම උ දෘෂ්ටි වශයෙන් සිදු කරගෙන තියෙනවා. ඒ කියන්නේ දෘෂ්ටි සිදු කර ගන්නවා කියලා කියන්නේ ධර්මය අහලා සුද්ධා, දත්තා, ප්‍රතිසා, පරිචිතා, මනසාන පිටිතා, දිට්ඨිය, සුපතිස්ස. මේ දක්වාම උ ඒ දහම් පදයේ ඒකට ඩවල් කරගෙන තියෙනවා. අතන මම මේකදී තව කාරණාවක් මතු කරන්නම් මේ සාමකී මුත්‍ය කියන්න කලින් අනිත්‍ය සූත්‍රය මම මේ පින්වත්තුන්ට කලින් පැහැදිලි කරලා දෙන අංගුත්තර නිකාය අනිත්‍ය සූත්‍රය. ඒකෙන් පැහැදිලි කරනවා මේ අනිත්‍ය දුක්ඛ අනත්ත වශයෙන් යම් කිසි කෙනෙක් පරිමර්ශනය කරනකොට ඒ පරිමර්ශනයත් එක්ක ඔහුට ලැබෙන අනුලෝම කන්තිය. ධම්මනිච්ඡාන කන්තිය. අන්න ඒ වගේ තමයි දිට්ඨිය දුප්පටි වෙච්ච. මේ හැම එකක්ම මේ වගේ ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේක ලැබුවාට පස්සේ තමයි ඔහු සම්මත නියාමයට බැඳගන්නේ. අපේ ධම්මට අවශ්‍ය සම්මත නියාමය කියලා කියන්නේ සෝතාපන්න වෙන්නට කලින් සෝතාපන්න මග යන කෙනෙක් ඉන්නවා. මෙන්න මෙයා අචර ප්‍රතිපදාව තමයි සම්මත ඥාය පැටගන්න. ඒ පිළිබඳව පැහැදිලි කරනවා බුදුරජාණන්සේ චක්කු සූත්‍රයේ තුලදී ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කරා මේ සම්මත න්‍යාමයට වැදගන්න බව බුදුරජාණන්සේ චක්කු සූත්‍රයේ තුලදී පැහැදිලි කරලා තියෙනවා. එතකොට එනම් මේ සම්මත න්‍යාමයට වැදගන්නවා කියලා කියන්නේ එයා එක සද්ධානුසාරී එක ධම්මානුසාරී බවටපත් වෙනවා. එතකොට එයා හිතන්නේ විද්‍යාස උපපටිවිද්‍යා කියන කාරණාවත් ඊළඟ ඒ වගේම අනුලෝමකන්ති ධම්මවිඥානකන්ති මෙන්න මේක ඇතුළේ තියෙනවා. එතකොට එයා හේතුමුත්‍යයක් නිසා හේතුමුත්‍ය පඤ්ඤායමුත්‍ය කියන එක අන්න යථාභූත වශයෙන් ඔහු දකිනවා. එතකොට මේ කාරණා තුළ මෙන්න පැහැදිලි ඔහුගේ අර යම් කිසි මාර්ගයේ ස්වභාවයක් තිබෙන බව. ඊළඟ කාරණාව තමයි සාමික විමුක්තිය ලැබෙන්නේ. මෙන්න සාමික මුක්තිය කියන කාරණාව පොඩ්ඩක් කල්පනා කරලා බලන්නට වෙනවා. සාමික මුක්තිය කියන කාර්යයේ කලකදී ලබන මුක්තිය කියන එක. මේක පැහැදිලි කරන ගෝධික සූත්‍රයේ තුල, ඒ වගේම තවත් දේශනා කිහිපයකදී මේක පැහැදිලි කරන කතුචාන සූත්‍රයේ තුල මෙන්න මේ සාමික මුක්තිය පිළිබඳව පැහැදිලි කිරීමක් තියෙනවා. මේ සාමික මුක්තිය කියලා කියන්නේ ඒක කෙනෙක් ලබන මුක්තිය. ඒ කියන්නේ රහතන් වහන්සේට කියන අත්මකේ මුක්තිය. රහතන් වහන්සේගේ මුක්තිය අසමීපයි. කියන්නේ විමුක්තිය ස්වභාවයෙන් යුක්තවමයි රහතන් වහන්සේ සිටින්නේ. නමුත් ඒක කෙනා එයාගේ සිහිය, වීර්ය, නුවණ මෙන්න මේ කාරණා එකට වෙච්ච තැනදී ලබන සංසිද්ධියක් තමයි සාමික විමුක්තිය. දැන් ගෝධික සූත්‍රයේ දෙක පැහැදිලි කරනවා. ගෝධික ස්වාමීන් වහන්සේ සාමික විමුක්තියට සමවදිනවා අයිතිරි වෙනවා. ඒ කියන්නේ ඒක මට ඕන විදිහට ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ගේ සිහිය, වීර්ය, නුවණ එකට ඇති වෙච්ච තැනදී ලැබෙන විමුක්තිය. ලැබෙන සංසිඳීමක් මේ මාර්ගය තුල. එතකොට ඒ විදිහට සාමික මුක්තිය නිතර පිරියන නිසා ඒක නිතරම තමයි සමුණු අධිත බැරි නිසා මේ පස්සයි මත ඇති වෙලා සාමික මුක්තිය සම්වැදලා ඒකත් උපාදාන නොකර ගැනීම තුළින් ඔහු ඒ ජීවිතේ නැති කර ගැනීමෙන් කිරණ වෙන බව ගෝධික සූත්‍රයෙන් පැහැදිලි කරනවා. එතකොට මේ සාමික මුක්තිය කියලා කියන්නේ හේක කෙනෙකුට ලබන්න පුළුවන් මුක්තිය. එතකොට මෙන්න මේ කාරණා ටික තියෙනවා එක දුස්සීල කෙනෙකුට. නැත්තෝ කය විඳලා මරණයටපත් වෙලා දුකට යන්නේ නැහැ. ඔහු විශේෂකාම වෙනවා. ඒකට හේතුව මෙන්න මේ කරුණ දෙක ඔහු තුළ තිබෙන නිසා. ඒක බුදුරණන් වහන්සේ කලබල පැහැදිලි කරනවා. මුලින් කියපු පුද්ගලයාට වඩා මේ දෙවනේදී කියපු පුද්ගලයා තුළ විශේෂ කාරණාවක් තියෙනවා. ඔහු ප්‍රණීතයි. ඒ විශේෂ කාරණාවක් කියන්නේ අර විශේෂ කාරණාව ධම්මසෝතන් නිබ්බහති. ධම්ම සැඩ පහත් පැසකට තිබෙනවා. එතකොට ධම්ම සැඩ පහත් පැසකට තිබෙනවා කියලා කියන්නේ මොකද්ද? ඔව් බුදුරයන් වහන්සේ වදාළ මේ ලෝකෝත්තර මඟ ඔබට අහුවෙලා තියෙනවා. එහෙනම් ඔබට දුක්ඛ සත්‍ය දුකනේ දුක කියන්නේ පිළිස සතයුත්තක් කියන බව ඒ වගේම දුක සමුදයක් සමුදයකින් මේ දුක සකස් වෙන බව. ඔබ දුක්ඛ හැදෙන ආකාරය හොයනවා. දුක හැදෙන ආකාරය හොයනකොට ඔබට දුක්ඛ නිරෝධය වැටෙනවා. ඒකයි දුක්ඛ නිරෝධය නැත්නම් නිවන පිළිබඳව ඔබට යථාභූත වශයෙන් දැන ගැනීමක් තියෙනවා. ඡේද මුත්‍ය පඤ්ඤා මුත්‍ය පිළිබඳව. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ කුජලයාගේ දෙන්නගේ වෙනස්කම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට මේ වෙනස්කම දකින්න පුළුවන් බුදු කෙනෙකුට පමණයි. වෙන කිසි කෙනෙකුට දකින්න බෑ. මොකද බාහිරින් කෙනෙකුට වෙන දෙන්නගේ දුස්සීල ස්වභාවය. දැන් හොඳටම පැහැදිලි වෙන විග්‍රහාලාක පුරාණ සිදත් දෙන්න ගැන පිළිච්ඡද භාවය. පුරාණ බ්‍රහ්මචාරී සිදත් බ්‍රහ්මචාරී ඉතින් මේ ගැන කතා ගන්නවා කොහොමද ඒකම දැනට කී කියන ප්‍රශ්න තමයි යට තිබ්බේ. ඒ සීලෙන් බාහිර සීලෙන් නමුත් අභ්‍යන්තරේ වෙනස්කම තිබෙන්නේ අන්න ඒ වගේ තමයි මෙතන මේ දුක් සීල දෙන්න ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට නම් මෙතනදී හොඳටම පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා මේ ධර්මයේ මුල් කරගෙන ඒ දහමත් එක්ක ප්‍රඥාවෙන් දහම වටහා ගන්නකොට ඒ තුලින් සමන්ත තියෙන නුවණත් එක තමයි අතාගතයන් වහන්සේ වදාළ දහමට වැටගන්න පුළුවන්කමක් ලැබෙනවා. මොකද මේ කාරණාව හොඳට පැහැදිලි වෙනවා. ධම්මසෝතා නිබ්බහති වෙන්නේ ඒ අතාගතයන් වහන්සේගේ දහම තමා තුලින් දැකපගෙන. මොකද විද්‍යා දුප්පටිස්සා වෙන්නේ සුතා, සතා, පටිසාපච්චිතා, මරණවලකච්චිතා. විද්‍යා දුප්පටිස්සා. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සමන ප්‍රශ්නය කරනකොට තමයි සම්බන්ධ අනුලෝමකන්තියට පැමිණෙන්නේ සම්මතයන් වැදගත්. එහෙනම් හොඳට පැහැදිලි වෙනවා මේ දෙන්නගේ වෙනසක් වඩපත් වෙන්නේ අසාගතියන් වහන්සේ වදාළ ඒ දහම් මගට යොමු වෙන්නට ඊට අදාළ සතර මනෝණය යෝනිසමස්කාරය තුලින් ඒකට යොමු නිසා. ඊළඟට තුන්වෙනි කුජලය පැහැදිලි කරනවා. දැන් මේ දේශනාව අහනකොට අපිට ගොඩක් මේ තුල හිතන්න ඕන පැති ඉවර වෙනවා. තුන්වෙනි පුජ්‍යය තමයි ඉඳපනවා නම් ඒකච්ච පුද්ගලෝ සීලවා කෝති. ඔන්න එක පුජ්‍යලේ ආනන්දිව සිල්වත්. තන්ති චේතෝ මුත්‍ති පඤ්ඤාව සබුදන් නප්පජානනාති. ඔහු චේතෝ මුත්‍ය ප්‍රඥාය මුත්‍ය සබුදසින් දකින්නේ නැහැ. යතස්සත්තං සීලං අපරිසේසං නිරුද්ධති තස්ස තවනේන තවනේනපි අකතං හෝති. බහුසච්චේනපි අකතං හෝති. විද්‍යාපි අපටිවිද්දා හෝති. මෙන්න මේ සිල්වත් කෙනා මේ සීලය විරුද්ධ වෙන්නේ කොතනදද බව ශ්‍රවණයෙන් අහලත් දන්නේ නැහැ. බෞද්ධ වශයෙන් දන්නේ නැහැ. දෘෂ්ටි වශයෙන් ඉරවුල් කරගන්නත් නැහැ. සාමකම් විමුක්තිය ලැබෙති. සාමකේ මුක්තිය ලබන්නේ නැහැ. සෝ කායස් වේදා පරම්මරණ ආනාය පරිදි. කෝ කායස් වේදා පරම්මරණයට බස්සාන පස්සේ ආන භාග්‍ය වෙනවා. සෝ විශේෂගා විශේෂං ආනගාමී යෝ දිනෝ විශේෂගා. ඔහු ආනගාමී වෙනවා විශේෂගාමී වෙන්නේ නැහැ. කියන් කෙනා ඉන්නවා ඉදපනානන් ඒකච්චව පුද්ගලෝ සීලවා හෝති. මෙවැනි හතරක පුද්ගලයා. තාජ චේතෝ මුක්තිය පඤ්ඤා ප්‍රබෝධම් පජානාති. ඔහු චේතෝ මුක්තිය ප්‍රඥාව කදාපුතෝසේ දකිනවා. යතස්සතං සීලං අපරසේසං නිරුද්ධති. තස්ස සවනේන පික්ඛතං හෝති. බහුසච්චේන පික්ඛතං හෝති. විද්‍යා පටිවිද්‍යා හෝති. ඔහු මේ සීලය ඉක්ම නැතුව නිරුද්ධවන්නේ කොතනද බව ශ්‍රවණයෙන් අහලා ගන්නවා. බෞද්ධ වශයෙන් ගන්නවා දෘෂ්ටි වශයෙන් නිරවුල් කරගෙනත් තියෙනවා. ඒ වගේම තමයි සාමිකම් විමුක්තිය ලැබති සාමික මුක්තිය ලැබනවා. සෝඛාය වේදා පරමන විශේෂාය පරිදීනෝ හානයි. ඔහු කාය කාය විනාඩ පසු විශේෂ ගාමිනවා හාන භාගයක් වෙන්නේ නැහැ. විශේෂ ගාමී ඒව ගෝති නොහාන ගාමී. විශේෂ ගාමී වෙනවා හාන ගාමී වෙන්නේ නැහැ. එතකොට බලමු එහෙනම් මේ පුජ්‍යල දෙන්න ගැන. මේ පුජ්‍යල දෙන්න කරන්නේ බුදුරජාණන් වහන්සේ අර විදියටම පැහැදිලි කරනවා. මේ බාහිරින් පුජ්‍යලය මනින්න එපා. බාහිරින් පුජ්‍යලය මනිනකොට අපට අහුවෙන්නේ බාහිර අංග විතරයි. නමුත් මේ දෙන්නා එක්කෙනෙක් ප්‍රණීතයි, එක්කෙනෙක් කියනයි. ඒක ඉදිරි මනින නිසා ඔබට මේ මනින කෙනාට දීර්ඝ කාලයක් අහින්න පිස්සපව දෙනවා. ඒ වගේම වෙනස පැහැදිලි කරනවා මේ දෙවණේට පැහැදිලි කරපු පුජ්‍යලය ඒ සිල්වත් පුජ්‍යලය පාකේම මුත් පඤ්ඤා මුත් මනා ප්‍රඥාවෙන් දකිනවා සිල්වත් බව යොදවන්නේ කොතනදී බවත් ප්‍රමනා ප්‍රඥාවෙන් දකිනවා ඒක ඒ මනා ප්‍රඥාවෙන් හෝ අහපු දේ දන්නවා ශ්‍රවණින් අහපු දේ ඒ වගේම සුසුසු වශයෙන් ඉරවුල් කරගෙනක් තියෙනවා ලෞකික වශයෙන් උද්දකිනවා ඒ වගේම සාමිකේ මුස්තිපත් වෙනවා ඔහු ධම්ම සෝතං දහම් සැඩ පහට වැටගෙන ඉන්නවා ඒ වගේම තමයි මේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ කාරණාව කථාගතයන් වහන්සේ හැර වෙන කිසි කෙනෙක් කවුරුන් දන්නවද කියලා අහනවා ඒ නිසා ආනන්දේ පුජ්‍යලයන් ප්‍රමාණී කරන්න යන්න එපා පුජ්‍යල ප්‍රමාණය කරන්න ගිහිල්ලා තමන්ගේ තියෙන ඒ කෙලෙස් එක්ක තමන් කාණ භාගිය නැත්නම් තමන් පිරියන ස්වභාවයටපත් වෙන්න එපා. පුජ්‍යල ප්‍රමාණය කරන බලක මට නැත්නම් මං වගේ තව කෙනෙකුට පමණයි කියලා බුදුජාන වහන්සේ ඒකවලි පැහැදිලි කරනවා. දැන් අය බලමු එහෙනම් අර දුස්සීල දෙන්නගේ විස්තරය වගේම සිල්වත් දෙන්නගේ විස්තරය. ඉතින් අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ සීල රුද්දවන්නේ කොහොමද කියන කාරණාව විස්තර කරන එක. දැන් සීලය කියන කාරණාව තියෙන්නේ කාටද? මූලිකවම සීලය පුජ්‍යලෙක් පුදු කරන එක. එතකොට සීලය කියන කාරණාව ඒක වෙන්නත් සීලය පුදු කරන්න ඕනේ. සෝතපන්න ඵලයටපත් වෙච්ච කෙනාට සීලයක් තියෙනවා. හැබැයි ඒ පුජ්‍යලෙක් කරන සීලයක් තියෙනවා. පුජ්‍යලයාගේ සීලය තුළින් ඒ පුජ්‍යලයාට රකින්න ඕන සීලේ පරිපූර්ණත්වයක් තියෙනවා. මගත් එක්ක. අරහත්ත්වයටපත් වෙනකොට සීලය නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ඇයි? සීලයක් රකින්න අවශ්‍ය පුජ්‍යලයක් නිර්මාණය වෙන්නේ. සීලයක් රකින්නේ පුජ්‍යලයක්. එහෙනම් රහතන් වහන්සේ සිල් රකින්නවා කියලා කතා කරන්න බැරි වෙනවා. මොකද රහතන් වහන්සේ ලෝකෙ පණවන්න බෑ. එහෙනම් නොපනවන කෙනෙකුට සීලය කතා කරන්න හරියනවා. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ සීල සමාධි ප්‍රඥා කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ සංකතිය. ඒකම සංකතිය ඉක්මීම තමයි අසංකතිය කියන්නේ. එහෙනම් ආරෂ්ඨාංග මාර්ගයනොත් සාධනවාන්සේ පරවන්න බෑ. ඒක ආදී සූපසූත්‍රයේ අලගත්තුපසූත්‍රාදී දේශනාව සියල්ලකින් පැහැදිලි කරනවා. පහුර උපමා කරලා පහුරේ ඉතර වීම පැහැදිලි කරන පවුර කියන්නේ මග ඉතර වීම තමයි නිවීම. එහෙනම් මේ ඉතර වනට තමයි පුජ්‍යලයක් තුළ අවශ්‍ය සීලයක් තියෙන්නේ. ඊළඟට ඉතර වන කෙනාට පණවන්න බැරි බව අනුරාධ සූත්‍රයේ යමක සූත්‍ර ආදී පැහැදිලි කරන රහතන් වහන්සේ පිළිබඳව. එහෙනම් මේ සීලයක් හැකීමක් පිළිබඳව රහතන් වහන්සේට කතා කරන්න බැරි වෙනවා. නිවීම නිරෝධය තේරුම් ගන්න කෙනා. එතකොට දෙවෙනි දෙවෙනිට පැහැදිලි කරපු සිල්වත් කෙනා මේ ප්‍රමුත්තේ පඤ්ඤා මුත්තේ දකින්නේ ප්‍රඥාවෙන් කුමක් නිසාද? ඔව් පාටිච්චමුප්පාද නැත්නම් හේතුඵල න්‍යාය හොයපු නිසා සමුදේ පැත්තේ හොයපු නිසා නිරෝධය අහු වෙනවා වුද? අර මම මුලින් කාර්මාජ් පැහැදිලි කරා වගේ නිරෝධය අහු වෙච්ච තැනදී ලෝක දකින්නවා නිවන කියන්නේ මොකක්ද කියන එක. පඤ්ඤා මුත්තේ දකින්නවා, චේතන මුත්තේ දකින්නවා. ලෝකෝත්තර මාර්ගයෙන් තොරව ලබන චේතන මුත්තේ දකින්නවා මේක හේතු මුත්තේ පමණක් බව. දැන් සමාධි භාවනා සූත්‍රයේදී පැහැදිලි කරා සමාධි හතරක්. එක් පළවෙනි සමාධිය ඉස්ලාම සුඛ විහරණයට ධ්‍යාන හතර දෙවන සමාධිය ඥාන දර්ශනයට ආලෝක සංඥාදී මෙනෙහි කිරීම තුන්වෙනි එක අපි සම්පජාන්නේට සිහියෙන් හැම දෙයක්ම කටයුතු කිරීම පස්වෙනි එක තමයි ආසාවක් කියපින් එතකොට යම් කිසි කෙනෙක් හේතුඵල වශයෙන් හොයනවා නම් ඔහු දකිනවා විදතම සුඛ විහරණයේ සමාධිය තියෙන්නේ ඒ සඳහා පවණක් බව ඒ වගේම ඥාන දර්ශනයේ තියෙන සමාධිය ඒ සඳහා පවණක් බව ඒ වගේම අතිසම්පජන්නේ පිළිස තියෙන සමාධිය ඒ සඳහා පමණක් බවත් ආධවාක්‍රේ පිළිස බවදෙන සමාධිය ඒ සඳහා පමණක් බවත් දකිනවා. එතකොට එනම් කේස මුත්‍ය පඤ්ඤාය මුත්‍යයි මනා ප්‍රඥාය ඔබ දකිනවා මේ පටිච්චසමුප්පාද න්‍යාය හොයපු කෙනා දහම් සැන පහත් පිටකට කෙනා. ඒ වගේම දන්නවා මේ සීලය කියන කාරණා නිරුද්ධ වීම ගැන. මොකද සීලය රකින්න කුජලියකිත භාවයේ ඉක්මවන ස්වභාවයක් අහු ශ්‍රවණයෙන් අහලා බෞද්ධ වශයෙන් උත් දුෂ්ට වශයෙන් උත් කරගෙන තියෙනවා. එතකොට මෙතනත් එහෙනම් මේ සීලේ බාහිරින් අංගයක් හැටියට තිබුණාට අතාරජන් වහන්සේගේ දහමට අනුව ලෝකෝත්තර මඟට බැස ගන්නත් දහමට පහට බැස ගන්නට අවශ්‍ය කාරණා බවට පත් වෙන්නේ මොකද්ද මේ පඤ්ඤාමුත් වේදමුත් බව දැන ගැනීමත් ඒ වගේම මේ තමන් තුළ තියෙන මේ අංගය සිල්වත් බවද සීල බව ඕන එකක් ඒක නිරුද්ධ වෙන පිළිබඳ නිරුද්ධ පිළිබඳ දෘෂ්ටි වශයෙන් ගෞරව කර ගැනීම තිබීමත් ඒ වගේම සාධකයේ මුක්තිය ලැබීමත් ඒකේනා ලබන මුක්තිය මෙන්න මේක තමයි විශේෂත්වයේ තියෙන්නේ. එහෙනම් මේ විශේෂත්වය ලබන්න කුමක්ද හේතුවනේ? බුදුන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මය නුවණින් ඉවසලා වටහාගෙන ඒ දහම ප්‍රඥාව තුළින් අත්විඳීම. ඒතර බාහිර අංගය දෙන්නම තියෙන්න පුළුවන්. මෙතනත් දෙන්නේ පැදෙනවා සිල්වත් දෙන්නේ. නමුත් එක්කෙනෙකුට එහෙම එකක් අර අභ්‍යන්තරේ තියෙන අංගය නැහැ. අර ප්‍රණීත අංගය නැහැ. එක්කෙනෙකුට විතරයි තියෙන්නේ. ප්‍රණීත අංග අංගය තියෙන නැත්නම් යථාභූත ඥානයේ තියෙන පඤ්ඤා මුක්තියතෝ විමුක්තිය ගැන ඒ වගේම දිට්ඨි උපටිද්ද සාගත මුක්තිය ලබන කෙනා තමයි විශේෂ භාගී වෙන්නේ. ඒ කියන්නේ බුදුරණාහිගේ ධහම වටහාගෙන දැන් ඉන්න ස්වභාව වල ඊව ස්වභාවයටපත් වෙන්නේ අන්නේ කෙනා. එතකොට මෙතනදී බලන්න මේ දැන් පුච්චිල හතර දෙනා පැහැදිලි කරනකොට මේ හතර දෙනාගේ පළවෙනි පුච්චිලේ දුස්සීලයි. හැබැයි ඒ දුස්සීල කෙනා මේ කාරණා කිහිපයක් ඇති නිසා සෝහාන භාගී දෙවන පුද්ගලයා දුස්සීලයි. නමුත් ඔහු විශේෂ භාග වෙනවා මේ කාරණා සියල්ලක්ම තියෙන නිසා. නමුත් තුන්වෙනි කෙනා සිල්වත් නමුත් මේ කාරණා නැති නිසා ඔහු ආනභාගී වෙනවා. එතන බලන්න දෙවණියට කියපු දුස්සීල කෙනාට වඩා අර තුන්වෙනිට කියමු සිල්වත් කෙනා තුන්වෙනිට කියමු සිල්වත් කෙනාට වඩා දෙවැනිට කියමු දුස්සීල කෙනා ආධ්‍යාත්මික තුලින් දියුණුවයි. ඔහු බුදුරණන් වහන්සේගේ සාධනේ කරගත්ත කරගන්න ප්‍රතිපදාවට යන ඒ දහම වටහා ගන්න යන ප්‍රතිපදාවට යන කෙනෙක්. ඒතකොට මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ මෙතන පුද්ගලයන් හතර දෙනෙක් පැහැදිලි කරා. දෙන්නෙක් දුස්සීලයි, දෙන්නෙක් සිල්වත්. ඒ දෙන්නගේ වෙනස්කම් එක පැහැදිලි කරා. ඊළඟ කාරණා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා පස්වෙනි පුද්ගලයා. ඉදපන ආනන්දේ කච්ච පුද්ගලෝ දිබ්බ රාගෝ හෝති. ආනන්ද එක පුද්ගලයෙක් කියනවා තීර රාගයෙන් යුක්තයි. අන්ත චේතන මුක්තිය පඤ්ඤාවත් ලැබුණා නම් පජානායි. ඔහු මේ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තියත් මනාවකට දකින්නේ නැහැ. යතස්ස සෝ රාගු අපරිසේසෝ නිරුච්ඡති. තස්ස සවනේනපි අකසං හෝති. භෞසච්චේනපි අකසං හෝති. විද්‍යාපි අපපටිච්ඡං හෝති. මේ රාගී සමග විරුද්ධ වීම ගැන ශ්‍රවණෙන් අහලත් නැහැ. ඒ වගේම භෞසත වශයෙන් දන්නේ නැහැ. දුෂ්ට වශයෙන් ගෞ කරගන්නත් නැහැ. කාමිකම් විමුක්තිං නලබති. කාමික මුක්තිය ලබන්නේ නැහැ. සෝ කායත් වේදා පරම් මරණා ආනාය පරිදීනෝ විදේතාය හානගාමි ඒව හෝති නොශීලගාමි. ඔහු කය බිඳුනට පස්සේ හාන භාගී වෙනවා විශේෂ භාගී වෙන්නේ නැහැ. ඊළඟට ඊළඟ පුද්ගලය පැහැදිලි කරනවා. ඉදපරාණන් ඒකච්ච පුද්ගලෝ තිබ්බ රාගෝ හෝති. සංජ චේතෝ මුක්තිය පඤ්ඤාය මුක්තිය රාගෝතම් පජානාති. යකස්සතු රාගෝ අපරිචේතෝ නිරුද්ධති. තස්ස තවනේනපි කතං හෝති. බහුසත්‍යේනපි කතං හෝති. විද්‍යා ප්‍රතිවිද්‍යං හෝති. සාමිකම්පි විමුක්තිය ලැබති. සෝ කායත පීඩා පරම්මරණ විශේෂාය පරේති ලෝහානාය විශේෂගාමී යේව හෝති ලෝහානගාමී. හයිනි මුත්‍යය කවුද? ඔහු තීර රාගින් යුක්තයි. නමුත් ඔහු චේතය මුත්‍ය පඤ්ඤාය මුත්‍ය මනාපඥායි දකිනවා. ඒ වගේම රාගයෙන් නිරුද්ධවන්නේ කොතනද බව ශ්‍රවණයෙන් අහලා තියෙනවා බෞද්ධ වශයෙන්වත් දන්නවා සාමික විමුක්තිය තියෙන ගලු කරගෙන තියෙනවා. ඒ වගේම සාමික විමුක්තියත් ලැබෙනවා. මොහු විශේෂගාමීනවා හානභාගී වෙන්නේ නැහැ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ආනන්ද මේ බාහිර අංගයෙන් දැකලා ප්‍රමාණය කරන්න යන්න එපා. මෙතන එක්කෙනෙක් ප්‍රණීතයි එක්කෙනෙක් හීනයි. මේ කාරණාව දකින සංගතයන් වහන්සේ විතරයි. ආනන්ද මම දෙවනට කියපු පුජ්‍යලයට මෙන්න මේ කාරණා කියනවා. ඕකේ තියෙන විශේෂත්වය තමයි ඔහු දහම් කළ පහට බැසගෙන තියෙනවා. ඒ නිසා ආනන්ද පුජ්‍යලයන් ප්‍රමාණය කරන්න ගිහිල්ලා තමන්ගේ තියෙනක පිළියව ගන්න දෙපා මේ කාම ගන්නේ බුදු කෙනෙක් පමණයි බව බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට මෙතන තීර රාගය කියන කාරණාවත් එක්ක බලනකොට අපි දන්නවා රාගය කියන තැන විරුද්ධ වීම මනා ප්‍රඥාවෙන් දකින්නේ මාර්ගයේ ඉන්න කෙනා. රාගයේ සාවකල නැති කිරීමක් ගැන හරි කෙනාට තේරෙන්න පුළුවන්. එහෙම කෙනෙක් දන්නවා. නමුත් රාගය අවස්ථා අපරිසේස නිරුද්ධදී මෙන්න මේ කාරණාව දන්නේ තථාගතයන් වහන්සේට ශ්‍රාවකේ. මොකද රාගය කියන කාරණා ඇති වෙන්නේ කාටද? පුද්ගලයෙකුට. හේතුඵල දකිනකොට පටිච්චසමුපාදණය හොයනකොට දුක විරින් දකිනකොට ඒ ලැබිච්ච දුක, ඒ කියන්නේ දුක කියලා කියන්නේ දුක් තුනක් තියෙනවා ඒ කාරණා පැහැදිලි කරලා තියෙනවා ළඟදීන වහන්සේගේ දේශනාව අනුව දුක්ඛ දුක්ඛ විපරණාම දුක්ඛ සංඛාර දුක්ඛ පුජ්‍යලෙකුල ලැබෙන දුක තමයි දුක්ඛ දුක්ඛය කියන්නේ විපරණාම දුක්ඛය කියන්නේ දුක්ඛ දුක්ඛය කියලා කියන අපිට පාවිච්චි කරතිය ඉපන්නාම දුක් කියනකොට අපිට ලැබෙච්ච සැපසයි වෙනස් වෙනකොට ඉපන්නාම දුක් කියනවා. නමුත් දුක්ඛ දුක්ඛය ඉපන්නාම දුක්ඛයයි කියන දෙකම සංඛාර දුක්ඛය කියනවා. මොකද දුක්ඛ දුක්ඛය ඉපන්නාම දුක්ඛයක් කියන එක මම කියලා ගන්න නිසා කියන්නේ. මේ දුක්ඛ දුක්ඛ ඉපන්නාම දුක්ඛ හේතු වෙනකොට පරිසම්පාදය අහු වෙනකොට හේතුණේ අහු වෙනකොට මේ ලෝකයේ තුල අවිද්‍යාව පදනම් කරගෙන සකස් කරන දෙයක් හෝ දකින්නවා. හේතුඵල ධර්ම නොදැකීම නම් මූලික පදනම නිසා ලෝකේ සකස් වෙන ආකාරය දකින්නවා. අවිද්‍යාවත් කරගෙන සංකල්පන ආකාරය දකිනවා. එතකොට අනිත්‍ය නිසා දුකයි කියලා කියන්නේ හේතුඵලයක් හේතුකින් සකස් වෙන ඵලයක් කියන තැනදී ඵලයට බහුවිත ස්වභාවයක් නැහැ, ස්ථිරත්වයක් නැහැ හේතු නිසා තියෙන්නේ. අන්න ඒක තමයි සංකාර දුක්ඛය කියන්නේ. අනිත්‍ය නිසා දුකයි කියලා කියන්නේ එතකොට සංකාර දුක්ඛය. දැන් අනිත්‍ය නිසා දුකයි කියලා කියන්නේ වෙනස් වීම දුක කියන එකටවත් දුක්ඛ දුක්ඛය කියන එකටවත් නෙමෙයි. අනිත්‍ය නිසා දුක වෙන්නේ අනිත්‍ය බව දකින්න හේතුඵල ධර්මත් එක්ක. හේතුව හොයනකොට අනිත්‍ය උපදලේ අහු වෙනකොට ඒක සකස් වෙන ආකාරය දකිනවා අන්න ඒක තමයි අනිත්‍ය නිසා දුක කියන්නේ මෙතන මම කියලා දෙයක් නැති බව දකිනවා මිසක් මම කියලා දෙයක් නැති බව හිතනවා නෙමෙයි අයි හේතුවක් නිසා ඵලයක් කියලා දකිනකොට මම කියලා දෙයක් ලැබෙන්නේ නැහැ එතකොට මේ න්‍යාය දකිනකොට රාගයක් ඇති කරගන්නට අවශ්‍ය සමයක් නැති බවයි දහමත් එක දකින්නේ ඒ කියන්නේ රාගය කියන කාරණාව තිබෙන දේ දුර වෙනවා නෙමෙයි රාගයේ සකස් වෙන ආකාරයත් සකස් නොවන ආකාරයක් මේ පණමනා ප්‍රඥාවෙන් දැකපු කෙනාට වැටහෙනවා. මේකයි බුදුරණවහන්සේ මෙතන පැහැදිලි කරන්නේ මේ කාරණාව ශ්‍රවණයෙන් අහලා තියෙන්න ඕනේ, බහුලසතින් දන්නට ඕනේ, ධිට්ඨියෙන් ඉලවල් කරගන්නත් ඕනේ. එහෙනම් ඒකට මුල්ුනේ මොකද්ද? බුදුරණවහන්සේ වදාළ ධර්මමයි. ඒ වගේම සාමික මුක්තියක් ලැබෙනවා. ඒක කෙනා ලැබෙන මුක්තිය. මෙන්න මේක තමයි මේ මුක්තියට තියෙන විශේෂත්වය. ඒතර පඤ්ඤාය මුක්තිය කියන්නේ මුක්ති ස්වභාවය තියෙන අය දන්නේයි මේ නිරෝධය පිළිබඳ සත්‍ය ඥානයට නිරෝධය පිළිබඳව නිවන පිළිබඳව ස්වභාවයට එන්නට ඒක වෙන්නට ඕනේ. ඒක කියන්නේ සෝතපන්නම නෙමෙයි සෝතපන්න මකස් ඒක කියන. එතකොට අන්න ඒ ස්වභාවයට එන්නට ඕනේ මේ නිරෝධය පිළිබඳව වටහා ගන්න. ඒකවල මේ තීර රාගයෙන් හිටියත් යම් කිසි කෙනෙකුට මේක මේ ගුණ අංග තියෙනවා නම් අහු දහම් සැඩ පහරට බැසගෙන ඉන්නේ. එහෙනම් කෙනෙක් බාහිරින් බැලුවොත් එහෙම එයාට පේන්නේ බාහිර අංගයක්. මේ බාහිර අංගය ප්‍රමාණ කරන යොත්තේම අපට බොහෝ අකුසල් සිදු වෙන බව බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මෙතනදී එහෙනම් ලස්සන කාරණාවක් කිසිම තියෙනවා. ලෝකයේ තුල යම් කිසි කෙනෙකුට ලෝකයේ අංග එතන දැන් අපි විමුක්තියක් හොයන කෙනෙක් විවිධාකාරයෙන් සමන්ත ගුණාංග ඇති කරගෙන යනවා. සීලය, සමාධිය, ඒ වගේම දහම් දැනුම, ඒ වගේම තව විවිධාකාර දේවල් සමන්ත ඇති කරගෙන යනවා. හැබැයි සමන්ත ඇති කරගත්ත දේ මුල් කරගෙන මකට අවශ්‍ය දේ ගොඩනගන්නේ නැතිනම් එතනින් මාර්ගය හම් වෙන්නේ නැහැ. එතකොට තමන්ට ඇතිදී තමන්ගේදී කියන්නේ තමන්ට ගුණාංග ඇති කරගෙන ඒ පමණින් අතර වුණාට මාර්ගය වෙන්නේ නැහැ. එහෙනම් මාර්ගය වෙන්නට නම් බුදුරජාණන්ගේ දහම යෝනිස මනසිකාරය තුළින් ඉවසන්න පටන් ගන්න දැන විදිහට ප්‍රඥාවෙන් තමයි මාර්ගාංගය තුළින් තමයි මේ සත්‍ය දකින්නේ. ඒක බාහිර කෙනාට අහු වෙන එක නෙවෙයි. ඔන්න පුජ්‍යලයෝ හය දෙනෙක් දැන් පැහැදිලි කරා. දැන් මේ ප්‍රශ්නෙට හේතු වුණේ අර මිගසාලගේ සාකච්ඡාව. ඒකෝට මිගසාලගේ සාකච්ඡාව ඔහුට ඉංග්‍රීසියෙන් ගෝචර නැති බව ඉස්මතු කරන්නට බුදුරණවහන්සේ විශේෂ පැහැදිලි කරන්නට ඒ වගේම ලෝකයේ සිට පුද්ගලයන්ගේ ස්වභාවය පැහැදිලි කරන්නට තමයි බුදුරණවහන්සේ දේශනාව ආරම්භ ස්වාමීන් වහන්සේට වදාරන්නේ. ඊළඟට බුදුරණවහන්සේ හත් වෙනි පුද්ගලයා පැහැදිලි කරනවා. ඉදපරානන්දේ කච්ච පුද්ගල කෝදනෝ හෝති. සංචේතේ මුත්‍ති පඤ්ඤාය මුත්‍ති තථා භූතං ලප්පජානාති. යදත්තෝ කෝදෝ අපරිචේතෝ නිරුද්ධති තස්ස සවණේනපි අකටං හෝති බහුසච්චේනපි අකටං හෝති විද්‍යාපි අපටිවිද්‍යං හෝති සාමිකම්පි මුත්තින් නලබති සෝ කායත් වේදා පරම්මරණ හානාය පරේදීනෝ විචේතාය හානගාමී ඒව හෝති නෝ විචේතගාමී ඒ තමයි කෝදෙන් යුක්ත කෙනෙක් ඉන්නවා මොහොත් චේතන මුත්‍ය පඤ්ඤාය මුත්‍යයි වනා ප්‍රඥාවෙන් දකින්නේ නැහැ ඒ වගේම මේ දුක්ඛීන ස්වභාවය මේ ක්‍රෝධය කියන ස්වභාවය ඉක්මනට නිරුද්ධ වන්නේ කොතනද කියන කාරණාවත් ඔහු මනාව ශ්‍රවණින් අහලා දැනගන්නත් නැහැ. බෞද්ධ වශයෙන් දන්නේ නැහැ. දෘෂ්ටි වශයෙන් ගල් කරගන්නත් නැහැ. ඒ වගේම තමයි සාමික මුත්‍ය අමු ලබන්නේ නැහැ. දෙවනි පුජ්‍යලයා එයත් ක්‍රෝධයෙන් යුක්තයි. දැන් මේක අටවෙනි පුජ්‍යලයා යුගල වශයෙන් ගන්නකොට දෙවනි පුජ්‍යලයා නැත්නම් අටවෙනි පුජ්‍යලයා ඉදපරානන්දේ කච්චි කුබල ක්‍රෝධන හෝතියි. ආනන්දික බුද්ධනේ ක්‍රෝධයෙන් යුක්තයි. සංචි චේතන මුත්‍යෙන් පඤ්ඤායමෝත උදා බුද්ධන් නම් පජානාති. ඔහොත් චේතන මුත්‍ය පඤ්ඤාය මුත්‍ය සාත්‍යවදී මනා ප්‍රඥාවෙන් දකිනවා. යතස් සෝ කෝදෝ අපරිච්ඡේදෝ නිරුච්ඡති තස්ස සවනේනපි කතං හෝති. පෞසච්චේනපි කතං හෝති. විද්‍යාවි පටිවිද්දං හෝති. මේ ක්‍රෝධයේ ක්‍රමත නිරුද්ධ වීම පිළිබඳව සවණින් අහලක් තියෙනවා. බෞද්ධෝදෙනුත් දන්නවා. දුෂ්ච වශයෙන් ගරු කරලා තියෙනවා. සාරකම් විමුක්තිය ලැබදී සාමික මුද්‍රණ ලැබෙනවා. සෝකායක වේද පරම්පරා විශේෂාය පරිදිනෝ හානාය විශේෂගාමීව හෝති නොහානගාමි. මෙන්න මේ මුද්‍රණය විශේෂගාමීනව හානගාමී නෑ. එතන මේ දෙන්න අතර වෙනස පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ ආනන්ද මේ දෙන්න ප්‍රමාණ කරන්න යන්නේ මුද්‍රණය බාහිර අංගින කළා. නමුත් මෙතෙන් එක්කෙනෙක් ප්‍රණවිත එක්කෙනෙක් කියනයි ඒ නිසා ආනන්ද ඔබ මුද්‍රණය ප්‍රමාණ කරන්න ගිහිල්ලා බොහෝ අහිත දේශ දුක පිණිස රැකෙන්න තිබ්බා. මේ දෙවැනි කිය පුජ්‍යලයාගේ මෙන්න මේ කාරණා තියෙනවා. ඒ නිසා ඒ පුජ්‍යලයා දහස්කට පහට බැඳගෙන ඉන්නේ මේ කාරණා දකින්න සාගදයන් වහන්සේ නමක් හෝ සාගදයන් වහන්සේ වගේම තව කෙනෙක්. වෙන කිසි කෙනෙකුට මේ කාරණා දකින්න බෑ. ඒ නිසා පුජ්‍යලයන් ප්‍රමාණ කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් බලමු ක්‍රෝධයෙන් යුක්ත කියන කාරණාව. මේ කාරණාව අතර රාගයෙන් යුක්තයි කියන කාරණාවටම සමානයි. එතකොට මේ ක්‍රෝධයෙන් යුක්ත කෙනත් මේ ක්‍රෝධයේ ස්වභාවය ඉදුකට නිරුද්ධ වෙනවා කියලා දකින්නේ කොතනද? හේතුඵල ධර්ම අහුවෙච්ච තැනදී. හේතුඵල ධර්ම අහු වෙනකොට ඒ කියන්නේ සමුදය පැත්ත හොයනකොට ලැබිච්ච දුක සකස් වෙන ආකාරය හොයනකොට දුක නිරුද්ධ වීම බොහෝට නොවනින් දක්කින්න පුළුවන්කමක් ලැබෙනවා. දුක නිරුද්ධ වීම කියලා කියන්නේ මොකද්ද? සකස් දුක සකස් වෙන ආකාරය දකිනකොට දුක කියන්නේ සකස් වීම බව දකිනකොට අඥානකම මත තමයි සකස් වෙන්නේ කියලා දකිනවා. එහෙනම් සකස් වෙන ආකාරය දැකීම ඥානය. එහෙනම් සකස් වෙන ආකාරය දකිනකොට මොකද වෙන්නේ? ඒක සකස් නොවන ස්වභාවයටපත් වෙනවා තිබෙන දෙන තියෙනවා නෙමෙයි සකස් නොවන ස්වභාවයටපත් වෙනවා අන්න ඒක තමයි ක්‍රෝධය නිරුද්ධ වීම දකින්නේ ඒකත් මනා ප්‍රඥාවෙන් දකින්නේ ඒතකොට හේතුමති පඤ්ඤාය මුත්‍යත් ඒත් එක්කම මනා ප්‍රඥාවෙන් ඔබ දකිනවා ඒ වගේම තමයි සිත් වශයෙන් ගෞරව කරගෙන තියෙන්නේ ඒ කියන්නේ ධර්මය අහලා සුදා සදා වදනා පරිදා මනසාන පිටිකා දිට්ඨාසුප්පටි විද්‍යාවක් වදින කරගෙන තියෙන්නේ ඒ වගේම තමයි සාමික මුත්‍ය ලැබෙනවා මොකද ඒ ප්‍රඥාවෙන් යුක්ත කෙනාට ලෝකෝත්තර මාර්ගයට යොමු වෙච්ච කෙනාට ඒක කෙනාට එයාගේ ගුණාංග නැත්නම් ඒ ආදාප සම්ප්‍රදායදිමා කියන අංග ටික එකතු වෙච්ච තැනදී ඒ අදාළ සාමති මුත්‍ය ලබන්න පුළුවන්කමක් ලැබෙනවා. දැන් මෙතන මුත්‍යලිය අට දෙනෙක් පැහැදිලි කරා. පළවෙනි මුත්‍යල දෙන්න තමයි දුස්සීල දෙන්න, දෙවන දෙන්න සීල දෙන්න, ඊළඟ තවර හතරයි, ඊළඟ දෙන්න තමයි විපරාගයෙන් දුස්ස දෙන්න. එතකොට හයයි, ඊළඟ දෙන්න ක්‍රෝධයෙන් යුක්ත දෙන්න එතකොට 8යි. ඒකෙන් හතර දෙනෙක් ශේෂ්ඨයි හතර දෙනෙක් ශේෂ්ඨ නැහැ. හතර දෙනෙක් ශේෂ්ඨ උනේ අසාක්ෂියන් වහන්සේගේ දහම අත්දකින්නට මහන්සි ගන්න නිසා නැත්නම් ඒ ධර්ම ශ්‍රවණින් අහලා ඒ ධර්මය ප්‍රඥාව තුළින් ඒකට යොමු වෙච්ච නිසා. ඊළඟට නවවෙනි පුජ්‍යලයා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඉදානම් දෙකක්ද පුද්ගල උද්දතෝ හෝති. මහානි ආනන්ද එක පුජ්‍යලයක උද්දතයි. ඒ වගේම ඔහු සංද චේතෝ විමුක්ති පඤ්ඤාවට ප්‍රබුද්ධං නප්පජානාති. ඔහු චේතෝ විමුක්ති පඤ්ඤාය මුක්ති මන පඤ්ඤාය දකින්නේ. යථාර්ථං උද්දත උද්දච්ඡං අපරදේශං විරුච්ඡති. තස්ස තවණේනති අකතං හෝති. බහුසච්චේනති අකතං හෝති. විද්‍යාවේ අපටිවිද්දං හෝති. මේ උද්දත ස්වභාවය ඉතුමත දුද්වීම සම්බන්ධයෙන් සවරෙන් අහලත් දන්නේ බෞද්ධ වශයෙන් දන්නේ නැහැ. දිට්ඨි වශයෙන් ඉරවුල් කරගන්නත් නැහැ. සාමික මුත්‍ය ලබන්නේ නැහැ. ඔහු කාණගාමී වෙනවා. ඊළඟ උද්දත කෙනා මේ චේතන විමුක්ති පඤ්ඤා විමුක්ති මනා ප්‍රඥාවෙන් දකිනවා. ඒ වගේම ඔහු මේ උද්දත ස්වභාවය ඉදමත නිරුද්ධ වීම පිළිබඳව ශ්‍රවණයෙන් අහලා දන්නවා, පෞස්ත වශයෙන් දන්නවා, විශ්වාස දිගව කරගෙන තියෙනවා, සාමික මුත්‍යත් ලබනවා. මොහ කය කයෙන් කය පිටර පස්සේ විශේෂ ගාමී වෙනවා. ආනන්ද මෙන්න මේ වගේ ධර්මයන්ගෙන් තමයි ප්‍රමාණ කරන්නේ. නමුත් මේකෙන් එක්කෙනෙක් වෙනා එක්කෙනෙක් ප්‍රණීතයි ඒ කාරණාව සබඳ වෙනවා විතරයි දන්නේ. ඒ නිසා ප්‍රමාණ කරන්න යන්න එපා. එතකොට ඔබට ජීවිත පිළිස දුක පිළිස බව දෙනවා. ආනන්ද මේ ජීවිතේ පැහැදිලි කරපු පුජ්‍යලයාගේ මේ ප්‍රඥාව උත්කේතයෙන් මුතු මහා ප්‍රඥාවෙන් දකින්නකත් මේ උද්දච්ච භාවය ඉක්මනට නිරුද්ධ වීම, දෙවණින් අහලා ගන්න බවත්, ඖෂධ වශයෙන් ගන්න බවත්, ඉස්සෙල්ලාවල බවත්, ඒ වගේම සාමගියමුත් ලැබෙන බවත් කියනවා. මොහොත හම්සල පහරට වැටගෙන සිටින්නේ මේ කාරණාව නසාගතයන් වහන්සේ හැර වෙන කවුරුනම් දන්නද? දන්නවද? ඒ වගේම මේ විදිහට බාහිර කාරණා ප්‍රමාණ කරන්න ගිහිල්ලා තමන් ආනභාගී පැත්තට නැත්නම් තමන් දුක පිළිබඳව වැටෙන්න එපා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට මෙතනදී පැහැදිලි කරන බුද්ධත්ව කියන්නේ මොකක්ද? බුද්ධත්ව කියන එක අර්ථ දෙකක් දෙන්න පුළුවන්. එකක් දැඩි බව, අනිත් සිවිල් වෙන බව. මෙන්න මේ දෙකේ කැමති අර්ථයක් එකට යොමු කරලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ යුක්ත මුජ්ජලියකුත් ඉන්නවා, දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් කාණ භාගය, කෙනෙක් සීත භාගය. කාණ භාගය කියනවා ආහාරභාගී බවට පත් වෙන්නේ හේතු විමුක්ති පඤ්ඤාම සුදන්නාකම. ඒ වගේම ඒක විරුද්ධ වීම සවලින් අහලත් බෞද්ධ වදේව විශ්වාසවල නොකර ගැනීම සහ සාමික මුත්‍ය නැති බව. ඒ වගේම අනිත් කෙනා මේ සියල්ලක්ම තියෙන නිසා ඔහුට විශේෂ භාගීනවා ඔහු දහම්සට පහරට වැටගෙන තියෙනවා. එතකොට එහෙනම් මෙතන පැහැදිලි වෙන කාරණාව තමයි මේ බාහිරව ප්‍රකට වෙන අන්තයෙන් බාහිර ප්‍රකට වෙන දේයින් ඒ පුද්ගලයන් ප්‍රමාණ කරන්නේ බැරි බව. එතකොට නම් මේ පුද්ගලයන් සහදනා ගැන බලනකොට අපට ලොකු වටහීමක් ඇති කරගන්න පුළුවන්. බුදුරණාහිගේ ධර්මය තමයි මේ සහදනාගෙන් පස් දෙනෙන් ශ්‍රේෂ්ඨත්වයට කරාරා යන්න හේතුවනේ. වෙන කිසිම දෙයකින් නෙමෙයි. එහෙනම් ඒකට බුදුරණවහන්සේ නිර්වල් නිවැරදි ධර්මය අධ්‍යයනය කරලා ඒ දහම තුලින් ඇති වෙන මූලික අංගය වන ප්‍රඥාව තුලින් මේ දහම දකින්නට වෙනදරනට ඕනේ. එයා තමයි දහම් සැල පහළට වැඳ ගන්න කෙනා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ආනන්ද ආචානන්ද මිගතාල උපාසිකා බාලා අව්‍යක්තා ආනන්ද මිගතාල උපාසිකා කවුද? බාලයි අව්‍යක්තයි ඇඟිලි දෙකේ නුණක් තියෙන මේ මේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? පුජ්‍යලයන් ප්‍රමාණ කරන්න පුළුවන් නෝණක් කියන. ආනන්ද මෙන්න මේ පුජ්‍යලයන් දහ දෙනා ලෝකේ සංවිජ්ජවානාය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ආනන්ද ආනන්ද යම්කිසි විදියකින් මේ පුරාණක තිබ්බ සීලය කියන්නේ පුරාණ බ්‍රහ්මචාරීනි පුරාණක තිබ්බ සීලය තිබ්බනම් විදත්තට ඔහුගේ ගතියක් හොයන්නට බෑ. ඒ කියන්නේ ඔහු පුරාණක ස්වභාවයට පත් වෙනවා කියලා කියන්න බෑ. එතන කිච්චර ස්වභාවයකට යනවා සමාල්ලාට අරහත් සමාල්ලාට අනාගාමීට පුළුවන්. ඒ කියන්නේ අය ගතියක් හොයන්න බෑ අර පුරාණකේ තිබිච්ච සීල සිලතර තිබ්බනම්. ඒ වගේම ආනන්ද ඉතිදත්තක තිබුණ ප්‍රඥාව පුරාණ තිබ්බනම් ඒත් ඒ වගේ තමයි. මෙන්න මේ විදිහට වෙන දෙන්නගේ වෙන්වීම වශයෙන් සීලේ ප්‍රඥාවේ වෙනස්කම් තිබුණා. මේ දෙන්න කරපු මාර්ගය වෘත ගැනීම එකම ස්වභාවයෙන් යුක්තව ඒකාංගයට එකම ස්වභාවයට පත් වෙනවා. දැන් මේක ටිකක් ගලප ගන්න පුළුවන් නේ. දුස්සීල කෙනා සිල්වත් කෙනයි. දුස්සීල කෙනෙක් ඉන්නවා. ඒ තමයි පඤ්ඤාමති දන්න يعني ප්‍රණීත කෙනා. සිල්වත් කෙනෙක් කියලා පඬිත කෙනා. එතන මේ දෙන්න අතර ගත්තට පස්සේ දෙන්නම එක තමයි. අභ්‍යන්තරේ. හැබැයි බාහිරන් කියන දෙක. අභ්‍යන්තරන් කියන එක. එතකොට නමුත් බාහිර කියනට වෙන්නේ බාහිරන් විතරයි. එහෙනම් අර බාහිරන්ගෙන් සෞතුමාන කරන්න බෑ. දැන් බලමු තව ටිකක් කල්පනා කරලා මෙතන මේ සිද්ධාර්ථ පුරාණ දෙන්නගේ නකදාගම් වීම සම්බන්ධයෙන් ප්‍රඥාවත් සීලයත් බලපෑේ කොහොමද කියලා. මේ සිද්ධාර්ථ පුරාණ දෙන්නගේ සකදාගාම වීමට ඔහුගේ ප්‍රඥාවයි කෙනෙකුගේ ප්‍රඥාවයි අනිත් එක්කෙනාගේ සීලයයි බලපෑයි කොහොමද කියලා ටිකක් කල්පනා කරලා බලන්න ඕන. දැන් මේ සිද්දත් පුරාණ කියලා දෙන්න කුජලයේ වශයෙන් කුජලයට වෙමින් වශයෙන් පුරාණට සිල්වත් බව වැඩි කුජලයට සිද්දත්ට ප්‍රඥාවදී වැඩි. ඒකෝර අපි මූලිකව මේ දෙන්න සෝතපන්න පස්සේ ඵලයටපත් වෙනවා කියන්නේ මේ දෙන්නම ධාම දකිනවා. දර්ශනය සුසිද්ධ වෙනවානේ. එතකොට දර්ශනයෙන් සුසිද්ධ වෙච්ච කෙනාට රාගයයි ද්වේෂයයි එක තමයි සත්‍ය දකින්න සංකීර්ණ ස්වභාවයට අද තියෙන්නේ. රාගයයි ද්වේෂයයි එක. එතකොට රාගයයි ද්වේෂයයි කියන කාරණාව ඇත්තටම එක පැත්තක් දැක්කම රාගයේ පැත්ත දැක්කම ද්වේෂයේ පැත්ත තව වෙනවා. එහෙනම් එක පැත්තක් දැක්කම රාගය කියන කාරණාව දැක්කම ද්වේෂය කියන කාරණාවයි සත්‍ය දැකලා දුරු කරනවා. එතකොට මෙතන මේ අංග පහ ඒ කියන්නේ කාරණා 10 තුළදීම හොඳට ඉස්මතු වෙනවා මේ රාග දේශ මොහ දුරු කරන මඟ මේ සම්මාදිට්ඨිය යුක්ත කෙනාට ඉතින් ඉහා මාර්ගයේදී මේක හොඳටම මේක දුරු වෙන ආකාරය පිළිබඳව. මොකද මූලික කාරණාව දහමත් එක්කම යට තියෙන්නේ. එතකොට යාගේ බාහිර අංගයක් වෙනස් වෙනවා. නමුත් ඉතින් පස්සේ තමයි තමයි හැදෙම රාග දේශත් එක්ක දුරු කරන්නට ප්‍රතිපදාව තියෙන්නේ. එතකොට උසස් බවින් යුක්ත පුරාණ මේ සීලය මුල් කරගෙන එයාට රාගය එනකොට සීලෙන් පුජ්‍යලයා අනු පුජ්‍යලයා සංවර වෙනවා. පුජ්‍යලයා සංවර වෙනවා සීලෙන්. ඊළඟට ඒ කියන්නේ ඉතින් අකුසලයේ යන්න දෙන්නේ නැතුව සීලේ මුල් කරපු පුජ්‍යල සංවර වෙනවා. ඊටත් ඒ අකුසල එනකොට රාගය එනකොට ප්‍රඥා මුල් කරගෙන සංවර වෙනවා. මම කලින් දේශනාවක පැහැදිලි කළා අරහත් පත්ත සූත්‍රය බුදුරණන් ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා අරහත්ත්වයට පත් වීම පිණිස මඟ හතරක්. එකක් තමයි කමත බෝරංග විදර්ශන, අනික දර්ශන බෝරංග සමත, අනික යුගණස්ස, අනික ධම්මොත්සච්චය. එතකොට අරහත්ත්වයට පත් වීමට කෙනෙක් සමතේ මුල් කරගෙන දර්ශනාව පුරුදු කරනවා. එතකොට මේ විදිහට පුරුදු කරන් යනකොට පුජ්‍යලයා අන්න මඟ උපදිනවා. පුජ්‍යලයාගේ පුජ්‍යලයා තමයි ඉස්සර පුරුදු කරන්නේ. ඊළඟට පුජ්‍යලයා පුරුදු කරන් යනකොට ඊට අදාළව ගොඩනගෙන කොට අංග ටික අන්න මගක් කියන්නේ පුජ්‍යලයන්ගෙන් තොරව මග ඇති වෙනවා. එතනදි කතා කරන්න තියෙන පුජ්‍යලයේ මග නෙමෙයි මාර්ගය. සමථපූර්ව සමථපූර්ව විදර්ශනා කරා විදර්ශනාපූර්ව සමථ කරා සම්මුද්දච්ච කරා දුරත කරා. එයා පුජ්‍යලය කරන මේක එකක් විදිහට කරගෙන යනවා එක එක විදිහට ඊළඟට එයා කරන ඒ පුජ්‍යලය කරන බුදු කිරීමත් එක්ක එයාගේ නුවණ වැඩි වෙනකොට අදාළ ජීවිත මාර්ගය යනකොට අර මාර්ගයක් තමයි ඊළඟට තියෙන්නේ. එතකොට පුරාණ සීලයේ මුල් කරාන මේක බුදු කරා යනකොට දැන් සබ්බාසූත්‍රය පැහැදිලි කරන්නේ සංවරයෙන් ප්‍රහාණය කරන ආශ්‍රව ඊළඟට පරිසේවණයෙන් ප්‍රහාණය කරන ආශ්‍රව විලාකාර ආශ්‍රව ප්‍රහාණය කරලා පැහැදිලි කරනවා. එතකොට ඒ විදිහට ආශ්‍රව ප්‍රහාණය කරන්න කලින් දසනෙන් ආශ්‍රව ප්‍රහාණය කරලා තියෙනවා. එතකොට අර සංවරයෙන් හරි පරිසේවණයෙන් හරි විනෝදයෙන් හරි පරිවර්තනයෙන් හරි ආශ්‍රව දුරු වෙන්නේ ඒක ඔහු පුහුණු කරනවා. හැබැයි ඔහුගේ දර්ශනය සූචිත බව තිබෙච්ච නිසා මේ පුද්ගලයා ගුරු කරන මේ ගුරු කිරීමත් එක්ක තමන්ට උපදිනවා ඊළඟට ඒක මුල් කරගෙන තමන් එකට පුරුදු කිරීම මුල් කරගෙන මග උපදිනවා. මේ මගදී මේ මාර්ගය තුළදී කතා කරන්න බෑ පුද්ගලයාට ආදේශ කරලා. ඒක මහා චත්තාරී සූත්‍ර ලස්සනට පැහැදිලි කරනවා. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය කියලා කියන්නේ ලෝකෝත්තර මඟ පුරුදු කරන සම්මාදිට්ඨිය කියන්නේ යම් දර්ශනය ලෝකෝත්තර මඟ වඩන ආර්ය මඟ වඩන ආර්ය කියන කෙනාගේ යම් සුද්ධියක් ඇති යම් පඤ්ඤා බලයක් යම් පඤ්ඤා ඉලක්ක දෙයයි සම්මාදිට්ඨිය. සම්මා සංකප්පය කියන්නේ ලෝකෝත්තර මඟ වඩන ඒ ආර්ය කියන කෙනාගේ අපන ව්‍යප්පන ඒ වගේම කියන්නේ ඊකට වඩා වඩා යොමු කිරීම. වචී සංකාරයක් කියන්නේ හැකියාවක් ඇති. අන්න යොමු කිරීමක් ඇත්ද. ඒක තමයි සම්මා සංකප්පය. ඒතර පුජ්‍යලයා කරන දේට වඩා ඉක්ම පුජක් කරන පැහැදිලි කරනවා. සීලය විතර කරද්දී කියන්නේ සම්මා කම්මන්ත සමාධිය සම්මා වාය සම්මා වාචා මේ කාරණු විස්තර කරද්දී මේක ආරති විරති පටි විරති. එතකොට ඔහුට 아무තෙන් පුජ්‍යලයා කරන කියලා කියන්න අවශ්‍ය නැහැ. මග තුල අර දුස්තිර පාරයින් ගලා මගක් වැඩෙනවා. අන්න ඒකයි අර්ථයක් වාගේ. එහෙනම් පුරාණ පුරාණ පුද්ගලයකට සීලය හුදු කරගෙන යනවා. අර රාගයේ ප්‍රහාණයකට. හැබැයි යෝගේ තියෙනවා දර්ශනීය සිසිදු ස්වභාවය. ධම්ම ධම්මතරට බැසගත්ත භාය ධම්මතර භාර බැසගත්ත ස්වභාවය. මේකක් තියෙනවා මේ දෙකම නිසා අර රාගයේ මුලින්ම පුද්ගලය පහර දෙනවා සීලය මුල් කරගෙන ඊළඟට ඒ දෙකේ මුල් කරගෙන බහුතුල මාර්ගය වෙන්න කියලා සකදාගාමී ඵලයේ ඵලයේ සාක්ෂාත් වෙනවා. මොකද සකදාගාමී ඵලයට පත් වෙනකොට පුද්ගලයා අතින් ගත්තාම සියල්ලක්ම එකයි. එක කිසිම කෙනෙක්ගේ වෙනසක් නැහැ. බුදුරජාණන්සේකින් එක අවස්ථාවක අහනවානේ මේ ආරාධ්‍යන පස්සේ බුදුරජාණන් වහන්සේ රාහතන් වහන්සේ වෙනස් කියනවාද කියලා. වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ස්වයං අවබෝධ කරගත්ත එක රාහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වචනින් අවබෝධ කරගත්ත එක විතරයි. ඒක අවබෝධ කිසි වෙනසක් නැහැ. ඒ වගේ තමයි සකදාගාමී සෝතපන්න වෙච්චා. නමුත් බාහිර අංගේනවා. පුද්ගලයාට ප්‍රතිසිං වෙනවා. දැන් ධාතුනානන්දේ පැහැදිලි කරනවා අඥාලාභීන් තමයි සාරිපුත් ස්වාමීන් වහන්සේට කියන්නේ. ඊළඟට ඉංග්‍රීසිලාමින් තමයි මුගලන් ස්වාමීන් වහන්සේ කියන්නේ. ඊළඟට කිඹචක්කුලාමින් තමයි අමුතු ස්වාමීන් වහන්සේ කියන්නේ. මේ සුදාංගයන්ද මහසජ්ජ මහරතන් වහන්සේ කියන්නේ. ආදා බෞද්ධ අය තමයි මතක තියාගෙන ඉන්න ගායකම ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ. ඉනේ දරාය උපාලි ස්වාමීන් වහන්සේ. අර කුච්චලේ කරන බදිනාංගය. නමුත් විමුක්තිය ඔක්කොම එකයි. එතකොට මාර්ග අනිත් මාර්ග බලනකොට ඒ වගේම තමයි විමුක්තිය ඔක්කොම එකයි. කුච්චලෙන් වෙනස්. එතන පුච්චලේ පුදු කරන අංගය ළමයි සීල පුරාණ සිල්වත් භාවය සිතත්කේ ප්‍රඥාව පිට කාරණාව. එතකොට ඒ කාරණා ටික අර ඉංග්‍රීසාරයට ලකින්න කියවල පුරේ නෑ. නමුත් දෙන්නගේ අභ්‍යන්තරේ වැඩි සිට භාවයක් කියනවා එකම විශේෂයට එක්ක ලකින්න කියවක් තිබෙන්නේ නෑ මේ ඉංග්‍රීසාරයට. එතකොට අර සිතත් රාගය එනකොට තමන්ගේ පුච්චලේ ප්‍රඥාවල් කරගෙන අර රාගයට ප්‍රහාරය කරනවා. ඒක රාගයේ ඉඳලා ලකින්න යනවා. ඊළඟට මේ පුජ්‍යලයාගේ ප්‍රඥාව පුරාණ වඩන සිතත් වඩන ප්‍රඥාව මාර්ග අංගිම වඩ පාස් වෙනවා සම්මාදිට්ඨියට මඟ වඩන සිතක් ස්වභාවයට සමාර්ග එක යමුනාර පස්සේ. ඒතකොට ඒක පුජ්‍යලයේ වඩන මාර්ගය නෙමෙයි. ඒක යන මඟ. විමුක්තිය කරා යන මඟ. දැන් මම ඉතරේ කලින් කිසිම උපදෝෂයක් පැහැදිලි කරා. සමත විපස්සනා කියන දෙන්න තා මඟ එනවා. හැබැයි මඟ අහිංස නැකරි කොතනකටවත් නෙමෙයි. මඟක් තියෙන්නේ. අන්නේ මඟ යන්නේ. එතකොට මේ මග ඇට ගන්න ආයුධකේ මනසට අයිති නැහැ. විඥාණයට අයිති නැහැ. ඒ ඔක්කොම දින නගරය ඇතුලේ. මග ඇවිදින්න ඇට ගන්න ආයුධකේ මනසින් ඉකින් තමයි ඇතුල් වෙන්නේ. සමථී පන්සල. ඇතුල් වෙනකොට එන්නේ මග. ඇතුල් වෙලා විඥාණය තමයි බලවේගය කියන්නේ. නිවන ගැනයි කියන්නේ විඥාණ අල්ලගෙන ඉන්නවා නිවන ගැන කියන්නේ. එහෙනම් මේ මාර්ගය කියන එක මුත්‍යද අදාළ නැහැ. එක මග. නමුත් මුත්‍යකට අදාළ දෙයක් තමයි ඉස්සත්තට ප්‍රඥාවත් කුලානට තීරය ඇති. මඟ ගැන කතා කරනොත් සීල සමාධි ප්‍රඥා මාර්ගය. ඉතින් මෙන්න මේකදී කියනද අභ්‍යන්තරේ වැඩිමත් එක්ක. ඉතින් මෙන්න මේ කාරණාව තේරුම් ගන්නට අපට ලොකු නුවණක් අවශ්‍ය වෙනවා. ඒ නුවණම නැත්නම් කවදාවත් ඒක වටහා ගන්නට බැරි වෙනවා. ඉතින් ඒක නිසා මේ දේශනාව තුළ ගොඩාක් කාරණා ඉස්මතු වුණා. බුදුරණාහි පෙන්නපු දේශනාව දේශනාවලින් අපිට කටයුතු කාරණා මොනවද? මේ දේශනාව තුළින් අපි කොයි විදිහටද මේ සැබෑ ලෝකෝත්තර මාර්ගයට යන්නට ඕන නැත්තේ ඒ ධර්මයේ අර්ථය කොහොමද ගන්නට ඕන නැත්තේ කියන ඒ කාරණා ගොඩක් මේ තුලින් අපට ඉස්මතු වුණා. ඉතින් ඒක නිසා බුදුරණවහන්සේගේ ධර්මය අපි නිර්වෘල්ව නිවැරදිව හැදෑරුවොත් අපට දහමකට පහළට වැට ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ පින්වත් සියලු දෙනාට මේ සම්බන්ධයෙන් තවත් නිරවුල් කරගන්නට අවශ්‍ය දහම් කාරණා දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් දැන් ඒකට අවස්ථාව දෙනවා සින්දනාටම දරුවන් සරණ සාදු සාදු සාදු අපි ඒ සම්බන්ධනේ පූජ්‍යපද අලව්වේ අනෝමදස්සි යෝධනේ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලැබූ මේ මිගසාල සූත්‍රය සම්බන්ධ ධර්ම දේශනාවට ඉතින් ස්කයිප් තාක්ෂණ ඔස්සේ සම්බන්ධ වෙන කල්යන මිත්‍රයන්ට අවස්ථාව තියෙනවා දැන් මේ සම්බන්ධයෙන් මතුවෙදි ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ මම ආරම්භක වශයෙන් ප්‍රශ්නයක් අහන්නම් හැම දිනකටම සිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේක බොහොම මූලික ප්‍රායෝගික වශයෙන් තියෙන ප්‍රශ්නයක් දැන් දැන් එතනදී මජතාලා ප්‍රවිතින් යම් කිසි ආකාරයක තක්සේරු කිරීමක් කිරීම ගැන තථාගතයන් වහන්සේගේ ඒ ප්‍රදේශයේ අපි සංකන්දනේ ධර්මදේශනාව තුළින් ඉතින් දැන් කායික වශයෙන් ස්වාමීන් වහන්සේ අපිත් මේ වගේ කරණාවට බොහෝ විට මුහුණ දෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි බොහෝ ස්වාමීන් වහන්සේලාගේ ධර්මය අහනවා. දැන් මේ වගේ පළාත්වල ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා. ඉතින් ඉතින් සමහර වෙලාවට ඒවා ඒවට සම ගොඩක් සමහර ඒවාට දැන් මට පෞද්ගලිකව මට එහෙම හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේම සත්‍යාව ඇති වෙන්නේ නැහැ. මොකක් යම් හේතු නිසා මේ අපි දැන් අහලා තියෙන අපිට දැන් දැනගන්න වෙන ස්වාමීන් වහන්සේ ප්‍රායෝගික බැලුවාම එක්ක කියලා තියෙන ධර්ම දේශනාවක් අහලා ඒක වගේ දේවල් වලින් නැත්නම් අපිට අහන්න තියෙන දේවල් වලින්. ඉතින් මම ඒක තරහකට හෝ අකමැත්තකට නෙවෙයි. නමුත් සමහර ඒවට ඒක ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ සමහරලා ඉතින් එහෙම සරණකට නොගියොත් කෙනෙක් අහනවා එන්නේ නැති කියලා සමහරවට අහනවා එහෙම නැති හේතුව තියෙනවා කියලා සමහරලාට. ඉතින් මේ වගේ වෙලාවක හරි මම නම් සාමාන්‍යයෙන් උත්තර දෙන්නේම නැහැ. නමුත් පස්සේ මටම වෙලාවක් හිතෙනවා ඒකටකින් එහෙම දැන් මම මේන හිතන එක හරිද කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන ඉතින් මගේ හැ කාටවරේ නොකියවත් මගේ හිතෙන් හරි. එහෙම හිතන්න අයිතියක් තියනවද කියලා. අනිත් පැත්තට තියනවා ස්වාමීන් වහන්සේ දැන් අපිට උත්තරයන් වහන්සේ කාලේ දේවදත්ත ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේ කියන්නේ වැඩ හිටියනේ. ඉතින් ඒ වගේ ස්වාමී එහෙම හැම ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා මේක ප්‍රශ්න පුරුදු කරන කෙනෙක් කියලා හැම කෙනෙක් ගැනම ගෞරවයක් තියාගෙන හැම කෙනෙක් කියන දේම අහන්න ගියොත් දැන් අපි ඒ කාලේ දැන් තථාගතයන් වහන්සේ වැඩ ඉන්න කාලෙම ගිහිල්ලා ඒ දේවදත්ත ස්වාමීන් වහන්සේගෙන් බණ ඇහුවනම් වැඩි බණක් නේ අහන්නේ ස්වාමීන් වහන්සේ. ප්‍රායෝගිකව කොහොමද මේක මේ අපිට මොකක්ද මේකෙන් කරගන්න පුළුවන් මේ වගේ දේවල් අවශ්‍යයි. ඉතින් ස්වාමීන් වහන්සේ. දවසරයි. අතර මේ කාරණා වැඩගත් දේම හම්බෙක අපිට බාහිරින් එතන අපේ බාහිර ගුණෙන් අගොනින්නේ මේ කුජිල ප්‍රමාණ කරන හැමදේම බුදුන් වහන්සේ පැහැදිලි කරේ. බුදුරජාණන්ගේ දේශනාවක් තියෙනවා හතර මහා උපදේශ පරිනිබ්බාණේ දේශනා කරන හතර මහා උපදේශ ඇලියට යම් කිසි තේර වික්ෂුවක් නැත්නම් ප්‍රසිද්ධ වික්ෂුවක් නැත්නම් තමයි ගුරුවරයා නැත්නම් යවුවර නවුවර රහත් කියලා කියනවා මෙන්න මේ විදිහට යම් කෙනෙක් ධර්මයක් දේශනා කරනවා ඒක පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා ඒක අහලා අහලා ධර්මයට ගලපන්න දහමට විදිය සැකවෙනවා නම් ඒ පිළිගන්න ගැලපෙන්නේ නැත්නම් මේ උපදේශය ගන්න. එහෙමනම් අපි නිවැරදිව නිර්වෘල්ව සත්‍යාවිත දහම අදහස් දාන්න දෙනවා. අන්න ඒකයි වටිනාම දේ. නිර්වෘල්ව නිවැරදිව බුදුරණාහි වදාළම දහම අපි හදාගන්න ඕනේ. මේ දහම හදාරනකොට මේ දහමට ගැලපෙන්නේ නැතිනම් දහම හා සැකෙන්නේ නැතිනම් දහමට වෙන්ව යනවා නම් අන්න ඒක ප්‍රතික්ෂේප කරන්න. ඒක දහම නොවේ, ඒක විනය නොවේ කියලා ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒ වගේම දහමට විනය සැකදෙනවා නම් ඒ පිළිගන්න ඕනේ. ඒක තමයි බුදුරන් වහන්සේගේ න්‍යායය. දැන් අපිට මම විස්තර කරන දෙයක් වුණත් අපි බුදුරන් වහන්සේගේ දේශනාවට දාලා බලන්නට ඕනේ. බලලා ඒකට ගැළපෙන නම් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ගැළපෙනවද ගන්නට ඕනේ. අන්න ඒක බුදුන් වහන්සේ වදාළේ තමන්ගේ ගුරුවරයා දිවවලා ඒ වගේම ප්‍රසිද්ධ භික්ෂුවක් වුණත්, ඒ වගේම මහා තේර භික්ෂුන් වහන්සේලා වුණත්, ඒ වගේම රහත් හැටියට යම් කිසි කෙනෙක් ප්‍රතිඥාවේ වගේ වැඩි කෙනෙක් වුණත්, දහමක් ඉස්මතු කරද්දී ඒ කියන දේ බුදුරණවහන්සේගේ දහමට විනයට ගැලපෙන්නේ නැතිනම් ඒ ප්‍රතික්ෂේප කරන්න කියනවා. ගැලපෙනවා නම් පිළිගන්න කියනවා. ඒ විදිහට සංසන්දනය කරාට එක කුසලයක් නෙවෙයි. ඒක අපි දහමත් එක්ක තමයි බලන්නේ. හැබැයි අපි තමන්ගේ ද්වේෂය මුල් කරගෙන අපි විවේචනය කරනවා එක කුසලයක් කියනවා. ඉතින් අපට අපි දහම අරගෙන දහමට විදියට ගැලපෙන්නේ නැති බව කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. නමුත් අපි විවේචනයකට යන්නට හොඳ නැහැ. ඒක අපි අපි තුලින් තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම පුජ්‍යල අනුපස්සිතනි පුජ්‍යලයක් අපි නම් යම් කෙනෙක් දුස්සීලව නිවැරදිව දහම දේශනා කරනවා. එයාගේ සාහනට ඕනේ. අපි අර බාහිර ගුණයනේ දැක්ක දුස්සීල සමාර්ගණයකට හොඳ සීලවත්. හොඳ ගුණයක්. වැරදි දහමත් දේශනා කරනවා. ඒක හරිය කියන්නේ. එහෙනම් අර බාහිර ගුණය කියන්නේ එකක්. දහම කියන්නේ තව එකක්. එහෙනම් අර බාහිර ගුණෙන් කියන දහම මොකද්ද කියලා මනින්න බෑ. බාහිර ගුණෙන් අගුණේ. එහෙනම් අපි බුදුරණාහිගේ දහම නිවැරදිව අධ්‍යයනය කරනකොට අප අපට පුළුවන්කම ලැබෙනවා ඒ දහමට නොගැලපෙන දෙයක් හැරලා ගැලපෙන දෙයකට ගන්නට. ඉතින් ඒ විදිහට කටයුතු කරාට ඒක අපට අකුසලයක් නෙමෙයි. මොකද අපි නිවැරදි දේ හොයාගෙන යන්නේ. වැරදි බහැර කරගෙන නිවැරදි හොයාගෙන යන්න. ඒ නිසා ඒක අපි කරන්නට ඕනේ. නම් බුදුර මෙතන පැහැදිලි කරලා බුදුරණන් වහන්සේ පුජ්‍යගේ බාහිර ගුණෙත් එක්ක. ඒක මම උදාහරණයක් පැහැදිලි කළේ. දුස්සීල කෙනෙක් නිවැරදි දහම කිව්වත් ඒක දහමමයි. සිල්වත් කෙනෙක් වැරදි දහම කිව්වත් ඒක වැරදි දහමයි. ඒක නිවැරදි දෙයක්. එහෙනම් අපිට නිවැරදි දෙයක් පැත්තට යන්න ඕනේ. ඊට පස්සේ සරණයි. පෙරවන් කරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මට දෙවෙනි පුද්ගලයා සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් දැනගන්න. හේතුව දෙවෙනි පුද්ගලයා දුසිල්වත් නමුත් ඔහු ආධ්‍යාත්මික ආධ්‍යාත්මිකව දිනුයි. ඒ වගේම ධම්මකට දැසගත් පුද්ගලයෙක්. එතනදී ඒ වගේම යා සාමික විමුක්තියක් ලැබලා තියෙනවා. මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ මේ පුද්ගල දුසිල්වත් වශයෙන් හැඳින්වෙන්නේ මොන ගති ලක්ෂණද? මොකද දැන් මෙතන අපි මේ කියන්නේ ඉසුදස්සකේ සහ පුරාණ කියන කියන ඒ දෙන්නගේ මම දැන් කියන්නේ පුරාණ කියන කෙනා තමන්ගේ බිරිඳට විතරයි මේ ඒ කියන්නේ බ්‍රහ්මචාරය උනේ. අබ්‍රහ්මචාරය උනේ. ඉතින් එතනදී එයාගේ මොකක්ද මේ දුකක් කියන හඳුන්වන්නේ. ඒ ගැන මට දැනගන්න ඕන සම්මා. ඊට කරනයි ඒක ඒකාන්ත කරලා කියන්න අමාරුයි. ඒක සිල්වත් කියලා පැහැදිලි කරේ කොහොමද කියන එක. එතන සෝතාපන්නම කියලා කියන කාරණාවත් බුදුරණවහන්සේ මත කරන්නේ නැහැ. සෝතාපන්න මග විදේශාදාලයි. ඊළඟට තමයි බුදුරණවහන්සේගේ දේශනා තුළ තියෙනවා අංගුත්තර නිකාය දේශනා එකේ දේශනාවල කීපයක තියෙන තවත් දේශනා කීපයකම තියෙනවා. සෝතාපන්න කෙනා දිනුනොත් යම්ම වැරදෙන්න පුළුවන් කියලා. කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායන වාචායි මනසයි. කයින් වචනින් මනසින් යම් කිසි කර්ම වෙන්න පුළුවන්. නමුත් අභෞයයි හැඟෙන්නේ. එතකොට එයාගේ සීල ස්වභාවය කොයි වගේ දෙයක්ද කියලා අපට නිර්ණය කරන්න බෑ. දැන් ඇත්තටම කෙලෙස් වලට සාපේක්ෂව ගත්තහම බ්‍රහ්මචාරිය බ්‍රහ්මචාරියෙක් එකෙක් අබ්‍රහ්මචාරී ස්වභාවයේ කෙලෙස් කොහොමද? සිල්ලයෙන් පංචශීලයෙන් එක්ක සිල් ගන්නවා. ඒ සීලෙන් හරි. ඉතින් එතනදිත් අපට නිර්වචනය කරන්න බෑ. ඒක දුස්සීල සිල්වත් කියන කාරණාවක් තියෙනවා. මොකද පංචශීලය අතින් ගන්නකොට ඒක සීලයක්. කුසල බලයක් නෙමෙයි. සීලවත් බව. ඊළඟට බුදුන් වහන්සේ සෝතාපන්න කෙනාටින් සිදුවෙන අභෞත කර්ම ගැන කියලා කියන්නේ පංච අනන්තරී පාප කර්මයක්. මේක මිත්‍යාදෘෂ්ටියක්. ඒන අනිත්‍යව කැඩෙනවද නැද්ද කියලා අපිට එහෙම නිර්ණය කරන්න බෑ. ඒක අප අපට අපිට අපි සරුවදී ඥාන නැති නිසා අපිට මේක වෙනවා මේක වෙන්නේ නැහැ. ඒ දෙකම කියන්න බෑ. බුදුන් වහන්සේම කියලා නැහැ. ඉතින් අපිට තියෙන එක කියප නැති බව තේරුම් ගන්න එක විතරයි බුදු බුදුරජාණන්සේට වදාරලා නැහැ. මේවා කැඩෙන්නේ නැහැ කියලා කියන්නේ මේ පංචානන්ද හදවත කර්මය අනිත්‍යයි අනිත්‍යවත් කැඩෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වදාරලා නැහැ. ඉතින් එහෙනම් අපට කැඩෙන්නේ නැහැ කියන්නත් බැහැ. හැබැයි කැඩෙනවා කියලා එහෙම කියන්නේත් නැහැ. ඒ නිසා අපට ඒක කියන්නත් බැහැ. හැබැයි යම් කිසි කවුරු කර්ම වෙන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට තමයි සතපන්න කියන අතින් අකුසල කියන්නේ ශික්ෂාපද කැඩෙන බවක් මේ අඟුත්තර නිකායේ දේශනා කීපයකින් පැහැදිලි වෙනවා. නවත්යක් සංවර වෙනවා කියනවා. ඉතින් ඒක නිසා අපට මොකද්ද වෙන්නේ කියන කාරණාව නිර්ණයකට දෙන්න බැරි. ඒ මොනවත් එහෙම ඇත්තටම අද ගොඩක් වෙලාවට ඉතින් අපිට සිද්ධියෝ නැහැ කියලා කෙනෙක් මේ පැත්තෙන් වැරදි පැත්තට යනවා. ඉතින් ඒක නිසා ඒක කිසි විදියකින් බුදුරජාණන් වහන්සේ නොදාන දෙයක් නිසා කොයි කාරණාවෙන්ද මේක කියලා අපට කියන්න බැහැ. ඒකදී අපි තේරුම් ගන්නට ඕන කාරණාව තමයි මේක. යම් කිසි කෙනෙක් කුමල මොහොතයක් මුල් කරගෙන සීලවත් ජීවන්න එයා ධර්මයේ තුලින් ධර්මය අහන්නට ධර්මය ඇතිරෙන්න මොනවට හරි උත්සාහ කරනවා අපිට යාද අපි යාද බාරින ඉතරසන් අපි යාද කරහන එක කිරීම සුදුසු නැහැ. මොකද ඒකට හේතුව එයා දුස්සීලභාවය තිබුණට අපි දන්නේ නැහැ ඒක කොහොමද කියන්නේ. ඉතින් ඒකෙන් අපිට ගන්න තියෙන එක තමයි අපි ඒ කෙනා ගැන මරින්න තියෙන එක. ඊළඟ තමයි අපි ධර්මය හදාරන්න සිල්වත් කියන නැත්නම් අනිත් දේවල් මොකද දේවල් කරන කෙනෙක් කියන හැම දෙයක්ම කරන්නේ මම ධර්මයේ දන්නේ. දන්න තියෙන ධර්මයේ නැහැලි හැම දෙයක්ම හොඳ දේවල්ස ඒ හැම දෙයක්ම කරනවා. මොකද ධර්මයේ. අන්න ඒකේ අන්තරාය. ඉතින් අන්නේ තමයි මෙතනින් ගන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපිට මේකින් ඒකාන්ත නිර්ණයකට එන්න බෑ. මොකද ඒක අපි කාටවත් කිසිය කාරණාවක් නෙවෙයි. අනිත් එක තමයි තවත් ගන්න පුළුවන් සීලය සම්බන්ධයෙන් සීලය රැකීම අපිට සැප විපාක දෙන්නේ හේතු වෙනවා. සීලේ මාර්ග මාර්ගයක් කොහොමද? ගම සීලය තුළින් මේක ඉතින් ඉහා යන්නේ කොහොමද? මෙන්න මේ කාරණා ටික එතනින් ගන්න පුළුවන්. ඉතින් මේ කාරණා ටික තමයි ඇත්තට අපිට මේ තුළින් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ අර අපිට අපසල් වෙන ස්වභාවය දුරු කර ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි බුදුරණවහන්සේගේ ධර්ම තුල වැදගත් දෙන්නේ කුමක්ද කියන කාරණාව ඉස්මතු කර ගන්න පුළුවන්. අපිට කවදාවත් ඉතන දුස්සීල භාවයේ කොහොමද නිර්වචනය කරන්නේ? සීලය අවශ්‍ය නැහැ කියන කාරණාවක් අපි කොහොමද කලපන්නේ? ඒක අපිට කවදාවත් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද ඒක බුදුරජාණන් වහන්සේගේ දෙයක් මිසක් අපේ දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒකට ඒකාන්ත විදියක් දෙන්න අමාරුයි. දෙලොස්සරයි. ඉතින් සරණ ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය අසත් දැන් කීපයක් කියන කොටස් ඉන්න සම්බන්ධ තුනා අර එකක් තමයි දැන් කලින් ප්‍රශ්නය වගේ ඒ ඒ චරිත 10දී ඒක දැන් අර ඒ චරිත පහක අර සාමය කෙනෙක්ට ලැබෙනවා කියලා මේ ප්‍රකාශ කරනවා එතකොට මේ අවස්ථාවේදී අර සඳහන් කරපු ලක්ෂණ 10 කියන්නේ සීලය අර රාගය ක්‍රෝඩය දදි බෞද්ධ වගේ කියන ඒ මූලික සඳහන් කරපු ඒ දුර්ගුර ඒ සාමයික විමුක්තිය ලබන වෙලාවකදී ඒක එහෙම තියෙන්න පුළුවන් ද කියන එක එක තමක් අනිත් එක තව ඔය දැන් අර සෝතාපන්න වගේ ඒ අවස්ථාව සඳහන් කරනකොට ආර්ය සාන්ත සීලය කියලා සඳහන් කරන වෙලාවේදී ඒක පංච සීලය හරි තමන් ඉන්න සිල්පදයෙන් සරලව වෙන්න පුළුවන් සාමිනාස නමකට නම් ඒ විදිහට එහෙම වෙන්නත් පුළුවන් එතනත් එක තැනකින් අනිත් එක මේ පුද්ගලයන් දහ දස දෙනෙක් විතරලා තියෙන මේ තියෙන්නේ රහත් එනකම් විතරයි මාර්ගයේ තියෙන ඒ කොටස අනේ ටික සාමාන්‍ය සමාජික කතාවක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද කියලා. පෙරවන් තමයි. පෙරවන් තමයි. ඇත්තටම හොඳයි අහ ප්‍රශ්න ටික යම් කිසියකින් කල්පනා කරලා තියෙනවා. පළවෙනියට මැහුවේ අර සාධකින් මුත්‍ය ලැබනකොට අර දුර්ගුණ නැත්නම් ඒ ඒ කාරණා කතා කරන්න පුළුවන්. ඒක කතා කරන්න බෑ. මොකද එතනදී පුජ්‍යලේකුත් අදාළ දෙයක් හදා ගන්න බෑ. එතකොට එයා සාමික මුත්‍ති ලබන සීල කෙනා නෙමෙයි. සාමික මුත්‍රම සීබලා කෙනා නෙමෙයි. සාමික ලබන සීලක් කෙනා නෙමෙයි. සාමික මුත්‍ති ලබන සීල ධ්‍යානලාභිය නෙමෙයි. එහෙම අදාළ නෑ. සාමික මුත්‍ති කියන්නේ එතන දැන් මම මහාමාර්ග සූත්‍රය පැහැදිලි කරා. ධ්‍යානයක් තුළදී උනත් යම් කෙනෙක් විදර්ශනා කරනකොට ඒ කියන්නේ සාම තේරුම් ගන්නගෙන ඒකයි හිතයි එනවා. අයින් කර තමයි අදාළ මුත්‍ති කියන්නේ. එනම් සාපේක්ෂ මුත්‍ය ලැබෙනකොට අත්ත කිසිම දෙයක් කතා කරන්න බෑ. ඊළඟට තමයි ආරේකාන්ත සීලය කියනකොට එතන ආරේකාන්ත සීලයේදී පුද්ගලයේ හකින සීලය නෙමෙයි. ආරේකාන්ත සීලය කියන්නේ පුද්ගලයේ හකින සීලය නෙමෙයි. ශික්ෂා පදේ නෙමෙයි. ඒක මම ඇත්තටම සත්‍යයන්වල කියන පොතේ ගොඩක් ඉස්මතු කරලා තියෙනවා. සමාදන් වෙන එකේ පුද්ගලට දාලා වෙනස්. ඒක තමන් සමාදන් වෙන තමන්ගේ සීලය. අන්සිල්ද, අටසිල්, දසසිල්ද උපසම්පදාසිල්ද කියන එක. ආරකා සීලය කියන්නේ සීලබ්බත පරාමාසය කියන සංවජින් දුරීමත් එක්ක ඇති වෙන සෝතපන්න කෙනාගේ ස්වභාවය. සීලබ්බත පරාමාසය කියන සංවජින් දුරීමත් එක්ක ඇති වෙන සෝතපන්න කෙනාගේ විමුක්තිය වෙනස සීල රකින්න ස්වභාවය. තමයි ආරකා සීලය කියන්නේ. දැන් සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාසය විපිටිච්ඡාව කියන කාරණා තුනම එකට බැඳිච්ච සංයෝජන සක්කාදිට්ඨිය කියලා කියන්නේ මම ඉන්නවා කියලා ගන්න හැඟීම. දැන් මම ඇදයි කියලා ගන්න හැඟීම කියනකොට මට රැකවන්න දෙන්න තමයි සීලයක් ඇති. සීලපදයක්. එතකොට විචිකිච්ඡාව වෙන්නේ හේතුඵල ධර්ම ගැන සත්‍යම දැකීමත් එක්ක අතීත දිහිටිය දැන් ඉන්නවා අනාගතේ ඉන්නවා කියන මෙන්න මේ ආත්මීය හැඟීම තියෙනවා. හේතුඵල ධර්ම අහු වෙනකොට සමුදේ පැත්ත, ඒ කියන්නේ පටිච්චසමුප්පාද න්‍යාය හේතුව අහු වෙනකොට සංස්කරණය අහු වෙනකොට ඒ සංස්කරණයත් එක්ක දකින්න නිරෝධය කියන්නේ මොකද්ද? සත්‍ය යන හතරට අතරම තියෙනවා. එතකොට එතනදී ඇති වෙනවා මොකද්ද? මෙතන මම කියලා දෙයක් නැති බව. අනිත්‍ය දුක අනත්ත කියන්නේ හේතුඵලයේ දකිනකොට අනිත්‍යයි කියන්නේ හේතුන් සකස්ච්ච ඵලයක්. ඵලයට හේතුවක් තියෙනවා. බහුවේ නෑ ඵලය. ඒක අනිත්‍යයි කියන්නේ. ඒ ඵලය කියන්නේ සංස්කරණය. සකස් වෙච්ච දෙයක්, සංකාරයක්. එතකොට මෙතන ආත්මය මම කියලා දෙයක් නෙමෙයි. මම කියලා දෙයක් නෙමෙයි. හිතනවා නෙමෙයි. අන්න මම කියලා දෙයක් ලැබෙන්නේ. එතකොට මම කියලා දෙයක් ලැබෙන්නේ නැතිව නැහැ කියන තැනදීම සක්කාදිට්ඨිය කැඩෙනවා. අතීත හිතියද දැන් ඉන්නවද අනාගත ඉන්නවද කියන කාරණාවක් නැහැ. හිතියද කියන එකත් වැරදි. නැහැ කියන එකත් වැරදි. ඉන්නව නැහැ දෙකම වැරදි. හේතුඵල ධර්ම. එතකොට මම කියලා දෙයක් නැති බව නුවණින් දකිනකොට මම මම රැකගන්න සීලයක් අවශ්‍ය නැහැ. හැබැයි ආ සීලවත්. අන්නේ සීලය තමයි ආසකාන්ත සීලය. ඒ සීලයට කියනවා අක්ඛණ්ඩෙහි අච්ඡන්දෙහි අතබලෙහි අකාමන්තෙහි සමාද සංවර්ධනෙහි කුචිතෙහි මෙන්න ඒක විඤ්ඤාපසන්නේහි එතකොට දැඩිව ග්‍රහණය කරගත් පරාමර්ශණය කරගත්තේ නැති සමාධියට උපකාරණ විඤ්ඤාපසන්න කුජල ප්‍රසංසා කරන යාදභාවය නිදහස් එතකොට එතන අර මට ගැටි වෙලා මම රකින්න දෙයක් නෙමෙයි ඒ සීලබ්බතේ දුරවීමත් එක්ක ආරේකාන්තිය ඒකට විචිකිච්ඡාම කියලා මුදු වෙනවා අන්න ඒක තමයි ආරේකාන්ත සීලබ්බකම එකයි පුජ්‍යලානුපතිව රකින්න සීලය පුජ්‍යලගේ සීලය නමුත් ආරේකාන්ත සීලේ ඒකයි. ඊළඟට අහම් ප්‍රශ්නේ තමයි අරහතන් වහන්සේලා අර කිසිදයක් ඒ පුද්ගලයන්ගේ ඒ සමාන කරන ඒවා ඒකත් අදාළ නැහැ. මගේ යන කෙනාට විතරයි ඒක අදාළයි. රහතන් වහන්සේට අර කොහොමද ඒ ගුණ විදිහට කතා කරන්න බැහැ රහතන් වහන්සේට විදිහට. නමුත් ධාතු වශයෙන් කතා කරන්න පුළුවන් යම් යම් හැකියාවල් රහතන් වහන්සේලාගේ. අර ධාතුන් වෙච්ච තියෙනවා ඉද්ධි බලලාභින් එන මිනිහ, ප්‍රඥාවන්තයෙන් එන මිනිහ, උදාංගලාභින් වෙන මිනිහ. දීපේලන දීපජත්ලාභින් වෙනම ඉන්නවා. මෞෂධලාභින් වෙනම ඉන්නවා. විනයදරලාභින් වෙනම ඉන්නවා. ඒක අර ගුණාංග වශයෙන් වෙනම ස්වභාවවල සංඝාතනවාදී කියනවා. ඒක පුජ්‍යලයක් කියලා ගන්න නැහැ. මොකද අෂ්ටපොච්ච පුද්ගලකේ වට තමයි පුජ්‍යලයක්නේ. ඒ ලෞකික විද්‍යාවට එක පුජ්‍යලයක් ගන්න තැනදී හරි. ඒක පැනවීමේදී මේ අර එක් කතා කරන්න බෑ. කොහොමද මේ කියපු ගුණ එකක්වත් කතා කරන්න බෑ. ඒක ඒක සාමත් එක්කම කතා කරන්න බෑ. මොකද සීලේ කතා කරන්න බෑ. ඒ ආරක්ෂාවත් එක්ක නමුත් අර බාහිර අංග හැටියට එක එක විදිහට කතා කරන්න පුළුවන්. ඒක වස්තරමයි. සෝතාසන්න සාමයේ වහන්සේ එතන මේ ප්‍රශ්නේ අර දෙවෙනි වතාවට දීපු උත්තරේ ඉතාම පැහැදිලිව සාවිනාස මටත් මේ ප්‍රශ්නේම නැගුණ ඇත්තටම මම පොඩක් කියන හිතුවා. එතන ඇත්තටම සීලබ්බත පරාමාස කියන එකම තමයි කියන්නේ කියලායි මටත් වැටුණේ සාවිනාස මොකද අපි පුද්ගලයෙක් දිහා බලලා සීලවත් කියලා කෘතඥයෙක් දකින සීලවත් භාවය සහ එතනදී ඇත්තටම ප්‍රඥාව මෝරපු කෙනෙක් මේ තියෙන සීලේ අතර තියෙන ලොකු වෙනසක් තියෙනවා කියලා දැන් මට වැටහුණා සවනන්ත මොකද අපි සිල්වත් කියන්නේ වගලාට බොහොම හිමින් ඇවිදින හරීමින් කතා කරන භාවනාව කරන ඒ වගේ කෙනෙක්ට වෙන්න පුළුවන් කියන එක නමුත් එහෙම නෙවෙයි සීලප්‍රත්‍ය පරාමාසයෙන් අර සංයෝජන තුනක්ම පැහැදිච්ච අවස්ථාවක ඒ සත්‍යයට පත්වෙච්ච කෙනෙක්ට බාහිරේ ලොකුනාට අභ්‍යන්තරයෙන් යන්නේ සීලය තියෙනවා කියන එකම වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ එතන කියුනේ කියලා මට පොඩ්ඩක් පැහැදිලිව ස්වාමීන් වහන්සේ එතන වැරදි නෑ නේද කියලා නිවැරදි කරපන්. ඒක. දැන් කරවසරයි. ඔව් දැන් අභ්‍යන්තරයේදී එයාගේ නැගෙන අභ්‍යන්තරය කියන්නේ අතර මාර්ගයත් එක්ක කතා කරනකොට ආය කාල තීරය කියනකොට බුද්ධ ධර්මයේ රකින්න දෙන්නේ. එයාගේ අභ්‍යන්තරේ වෙනම සංවරයක් තියෙනවා. දැන් මෙතනදී ඇත්තටම පැහැදිලි කරනවා කෝසම්බි සූත්‍රයේදී ශික්ෂාපදේ කරන ඉක්මනින් සංවර වෙනවා කියන කාරණේ කියන්නේ වහං කරන්න නැහැ කියන එක. උදාහරණයක් පැහැදිලි කරන පුංචි ළමයේ ගිනි අඟුරක් අල්ලනවා. අල්ලගත්ත දෙනින් ආපතට ගන්නවා. එපිච්චෙන. අන්න ඒ වගේ තමයි නුවණත් නුවණත් එක්ක යාගේ ස්වභාවය. එතකොට යාගේ අභ්‍යන්තර වෙන නිසිස්මීමක් තියෙනවා. ඒක මාර්ගයත් එක්ක ප්‍රඥාවත් එක්ක යන එක. අන්න ඒක තවත් විස්මතු වෙනවා ඔය යකිල සූත්‍රවලදී බුදුර මේ යමක් කෙනෙකුගේ ප්‍රශ්නයකදී අරමුණේ තමයි එයාගේ ප්‍රඥාව වගේ. එතකොට මේ පාඩම එනකොට ඒකත් එක්ක එයාගේ අභ්‍යන්තර වෙනම අර නුවණත් එක්ක හිතන ස්වභාවයක් තියෙනවා. ඒකට අභ්‍යන්තරේ වැඩිච්ච දෙයක්. දැන් සීලය කියන්නේ අපි පුද්ගලයෙක් එක්ක ගන්නකොට මම ඇති කරගන්නවා. සමාධියත් එහෙමයි. ප්‍රඥාවේ තියෙනවා වැටහීම් ශක්තිය කියන එකත් මම හිතනවා කියන එක දෙකක් තියෙනවා. ඒතර මේ වැටහීම් ශක්තිය කියන එක අධ්‍යාත්මය තුළ වැටහීමක්. මම වෙනම කල්පනා කරනවා කියන්නේ ඒක වෙන එකක්. එතකොට ඒ ප්‍රඥාව පුජ්‍යලයකට තියෙනවා. අවදීම දක්ෂය කියන එක මාර්ගයත් එක්ක එයාගේ සංස්කාර දෙන්නේ කොළ නැති වෙන එකක් නෙවෙයි. ඒ හිතන ස්වභාවයේ එතනින් ඉහළට ඉදිරියට යනවා. එතකොට මේ සීලය කියන කාරණාව සීලබ්බතේ දුරු වෙච්ච තැනදී ආරකාම සීලය ඇති වුණාට පස්සේ ඔය දකින්නේ ආත්මයක් නැති බව හේතුඵලයක් ඇති බව. ඒ කියන්නේ හේතු නිසා ඵලයක් කියන බව. ඒකට මම කියලා දෙයක් නැති බව නෝනේ දකිනකොට අර පමරක් වන්න ඕනේ කියන දැනීම නැහැ. අවුස්සොත් ප්‍රඥාවත් එක්ක අවශ්‍ය භාවයටපත් වෙනවා. වැරදි දේ කරන එක. ඒක තමයි යාගේ අභ්‍යන්තරයේ නුවණත් එක්ක සිදුවෙන හික්මීම. දිරුවන් කරන්නේ. ඉතින් පස්සාරි වගේ හිතන්නවට දේශනාවක් ඒක අර කල්පනා කරනකොට තව ඉතින් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ නිසා දවල්ට කල්පනා කරන්නේ. දෙවන් සරණ ස්වාමීනාංශ දැන් මේ එකක් ප්‍රශ්න දෙකක් අහන්න හිතුණා එකක් තමයි දැන් දික්ඛියා සුප්පටිදා කියන වචනේදී ඒක සෝවාන් වීම කියන්නේ දික්ඛිය පිළිබඳව ඒක සෝවාන් වීම කියන தත්ත්වය කියලා ගන්න පුළුවන් ද පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කාරණාවක මේ උත්තරෙන් අර දෙවණියට විස්තර වෙන පුද්ගලයා කියන්නේ මේ දුස්සීල ඒ මේ විශේෂභාවී වෙන එක්කිනාගේට කොට එතනම දුස්සීල කියන්නේ දැන් ඔබ වහන්සේ මෙතන පුද්ගලයා සෝවාන් හෝ ඊට උඩට තත්ත්වයක නම් මේ එයාට එන්නම් තියෙන්න ඕනේ නේද මේ ආර්ය සාධු සීලය. එතකොට එහෙමනම් එතන මේ සුදු සීල කියන්නේ ආයිතරෝ පොඩි ගැටලුවක් එක මොන වගේ දෙයක්ද කියලා. ඒකත් පොඩ්ඩක් ආයිතර විස්තර කරන්න මම දෙමල් ගන්න. දරුවන් සරණයි. නිත්‍යන උපදේශය ගැන සොතමන්නේම නෙවෙයි. නිත්‍යන උපදේශය කියන්නේ සුදේ විස්තර කරන කරලා ඉන්නේ කරනවා. සුතා සතා වචනා වචිතා මනසාන පිටිතා ඉත්‍යා දුප්පටිතා මේක පැහැදිලිකන සෝතාව ගත සූත්‍රයේ තුලදී මෙවැනි කෙනා කල්පනා කරනවා මාර්ගඵල නොලබා හැබැයි පරලෝක ගිහිල්ලා සෝමනඵල ලබනවා ඒ කියන්නේ ඔහුගේ ලොකු දියුණුවක් නමුත් මාර්ගයට ඇවිල්ලා නැහැ ඔහුගේ ලොකු දියුණුවක් තාම විමුක්තිය ලබනවා කියන කන්දේ මාර්ගය තියෙනවා ඉත්‍යා දුප්පටිතා කියන්නේ කෙලින්ම සෝතපන්න මාර්ගය කියලා ගන්න බෑ හැබැයි යාකම සෝතපන්න මාර්ගයට එන්න අනිත් සූත්‍රයෙන් පැහැදිලි කරනවා අනුරෝම කන්දිය ධම්මචාර කන්දියත් එක්ක ඔහුට ලැබෙන සම්මතනිය මිශ්‍රිත කරනවා. සම්මතන වැටගත්තේ තමයි සෝතපන්න මග යනවා කියන්නේ. සත්‍යවත් සම්මතන කරගෙන සම්මතන වැට ගන්න බව යම් මේ චක්කසෝතේ පැහැදිලි කරනවා. එතකොට නිත්‍යද පරිත්‍යාද විදි සමනින් අප සෝතපන්න මගවත් කියන්නේ. හැබැයි යා මොකට වැට ගන්නවා. කාමික මුත්‍ය තියෙනවා කියන කාරණාව නිසා තමයි සෝතපන්න මග කියලා හෝ සෝතපන්න ඕකක් දාගන්න පුළුවන්. හැබැයි සාමා විමුක්තිය කියන එක සෝදාපන්නම කියන්න බෑ. මගේ ඉන්න කාර එදි ලැබෙනවා. එතකොට එහෙනම් ඒ කියන කාරණාවදී අපිට මේ සෝදාපන්න කෙනෙක්ම කියලා කියන්න බෑ. එතනින් එහා කෙනෙක් අදාළයි. සෝදාපන්න මග යන කෙනා ඉතින් අදාළයි. එතකොට ආරේකාන්ත සීලයෙන් යුක්තද නැද්ද කියන එක අදාළ කතා කරන්න බැරි වෙනවා. කියන්නේ ආරේකාන්ත සීලයෙන් යුක්ත නොවන කෙනෙක් ඉන්න පුළුවන්. මොකද සෝදාපන්නයි කියන එක කිසි විදියකින් මේ වයක් කරන්න බැරි වෙනවා. එතන දෙකේන දොස් සීල කියන නිර්වචනය ඇත්තම සෝදාපන්න කෙනෙකුට දාන්න බැහැ. ඇඳු සීලය කියලා එහෙම නිර්වචනයක් කරන්න බෑ. යා අතින් යම් අඩපාඩු වෙන්න පුළුවන්. නමුත් සීලේ පරිපූර්ණත්වයක් එක සීලේ යා සීලේ කර යුතු කාරණා අතර පුද්ගලික කර යුතු කාරණා. අදාළත්වයක් යක් නැහැ ඊට පස්සේ සීලේ සම්බන්ධයෙන්. ඉතින් ඒක නිසා ඔහුගේ ආධ්‍යාත්මයේ අර කන්දිලට ලොකු සංවරයකුත් තියෙනවා. ඉතින් යාට දුස්සීල කියන දේ දාන්න බෑ. නමුත් අපිට ඒකාන්ත නිර්ණයක් හොයන්න දෙන්න බෑ. බුදුරණවහන්සේ කියපු දේත් එක්ක නම් බලන්න ඕනේ. බුදුරණවහන්සේ කියපු කාරණා එක්ක යම් කිසි දෙයකට අපිට කියන්න පුළුවන් එතන ඒකාන්තයෙන් අපිට සෝතපන්නයි කියන කාරණා දාන්න බැරි බව. මොකද එතනින් මෙහා කාරණා දාන්න පුළුවන්. සෝතපන්න මාර්ග කියන කාරණා. එහෙනම් එතනදී යම් පමණකට අපිට හිතන්න පුළුවන් එතනේ පැහැදිලි කරපු එක සෝතපන්න මාර්ග බව. ඊළඟට ආසිම්බරාග තිබ්බදෝස අත්උද්දත කියන කාරණාවේදී ඒකමත් සකදාගාමී මෙහා ඕනස කතා කරන්න පුළුවන්. මොකද සකදාගාමී කියනකොට තීරු රාගයක් නෑ. තීරු දෙය කියන්නේ කාම රාග පිටික තුනේ වෙලා. ඉතින් එහා කෙරවන කතා කරන්න බැහැ. ඒක නිසා ඉතින් එහා අපට නිර්ණයක් දෙන්න බැරි වෙනවා. විද්‍යාතු ප්‍රතිචාර කියන්නේ සෝතපන්න වීම නෙවෙයි. සාමක මුත්‍ය කියන තැන සෝතපන්න වීමයි කියලා කියන්න බෑ. සෝතපන්න මග කියලා ඒක ලබනවා. ඉතින් ඒක නිසා අපිට එහෙම ඒකාන්ත කලයක කතා කරන්න බෑ. පොම්පිසාරලස පානවල විශේෂගාමි කියනකොට ගොඩක් තැන්වල නිකන් හිතෙනවා මේ ඒ කියන්නේ මේ ආයේ පහළ ප්‍රශ්නේ නැතුව කියන අනුගාමී සෝවාන් මාර්ගයට උඩගාගෙන කියලා. දැන් මෙතන විශේෂ භාගය කියලා සඳහන් ඒක එහෙම විශේෂ භාගයදී ඒ වගේ තත්ත්වයන් කියන තේරුම් ගත්තොත් හරි. එහෙම හිතනොත් මෙතන සෝවාන් වෙලා අනුගාමී සෝවාන් ඵලයට පැමිණිච්ච කෙනෙක් කියලා ගන්න පුළුවන් කමක් තියනවා වගේ හිතුණා. ඒවා තමයි. ඒවා තමයි සෝතපන්නීම කියලා කියන්න බෑ. සෝතපන්න කෙනෙක් ඉහළ යනවා කියලා කියන්න බෑ කොහොමවත්. මේ දැනීම දැනින් ඉහළට යනවා. ඒ කියන්නේ මනස දැන් අර අර ආනභාගී කියන්නේ මනස ලෝකෙන් පල්ලට. දැනීම ලෝකෙන් පල්ලට මිසක් දැනෙන්න ස්වභාවයෙන් ඉහළට මේ ඉහළට මිසක් නෑ කියන්නේ. මනස ලෝකෙන් ඉහළට මිසක් දැනෙන්න ස්වභාවයෙන් ඉහළට යනවා කියන එක නෙමෙයි. ඒක කවදාවත් කියන්න බෑ කියන්නේ ඒ කාරණාව කොහොමවත් නිර්ණය කරන්න බෑ මොකද මේ ඒක යාළුවගේ වෙනස්කම් ගොඩක් තියෙනවා. ඒක පොතපන්නයි කීප කොටසක් තියෙනවා. අනාගමයි කීප කොටසක් තියෙනවා. ඒකට අපිට කිසි විදිහකින් ඒක නිර්ණය කරන්න බෑ. ඉතින් මෙතන පැහැදිලි කරන්නේ මේ දැන් ඉන්න තැනින් ඉහළට කියන්නේ මනුස්ස ලෝකයේ ස්වභාවයෙන් ඉහළට. මොකද අනිත් තැනේ පැහැදිලි කරනවා නේ පහළට කියන්නේ. ඒ කියන්නේ මනුස්ස ලෝකයෙන් ඉහළට යනවා කියන එක විතරයි. දරවසන. ඒකත් බලන්නේ සෝවාන් පරිත්‍රණ වෙනස් උත්සවලෙම කියන්නේ අනිවාර්යෙන් යා නයි මේ මනුස්ස මනුස්ස ලෝකයෙන් පල්ලහත් නිත්‍ය වශයෙන් ඊට පල්ලහ ලෙවල් එක උපදින්න මේ අබාධිය වෙනවා කියනවනේ. ඒතර ඒකත් විශේෂ කියන්නේ උඩට යන තත්ත්වනේ මනුෂ්‍ය ලෝකෝ ඉතින් උඩ තත්ත්වයක් නේ. ඒකත් එතකොට නිකන් විශේෂකාමී හරි අර උද්දම්බාගිය හරි ඒ වගේ තත්ත්වයක් මේ කියලා නිකන් හිතෙනවා. අර කින්දර තේරෙන්නේ හරියට. සමහරවිට දැන් සෝවාන් මා මේ විච්ච කෙනා ආයිත් මේ අමල්ගේ කියනෝනේ මේ පරිසර ලෝකයෙන් පදහට පයිසු කුසින අබල්තියයි මේ සාමිනවන්ත. ඒකත් මේ මනස ලෝකය හෝ එතනින් උඩ තත්ත්වයක් මේ අනිවාර්යෙන් ඊට පස්සේ බව හදක් ඇතුළත උපදිනවනම් නැවත. ඒකත් විශේෂ ගාමී වගේම තත්ත්වයක් නේද සාමිනවන්ත. ඔව් කොහොමද ඒක තමයි. සෝතපන්න කියන විහෙද ගාමී කොහොමද? එතකොට දැන් සෝතපන්න මග යන කෙනා කියනවනේ චක්කසූත්‍රයෙන් බැලඳි කරන සෝතපන්න මග යන කෙනාට අ නිවේ යන කර්ම කිරීම අභවය කියලා. සකෘතික මනස එකකට දෙයක් තියෙනවා. දෙයක් දෙන නිවැරදි කර්ම කිරීම වෙන්නේ නැහැ. එහෙනම් දෙයක් පහළට යන්නේ නැහැ. ඒකට සෝතපන්න මග යන්න කියලා දෙයක් තියෙන තමයි යන්නේ. ඒ සෝතපන්න මගනේ සෝත සෝතම් සසූත්‍රය පැහැදිලි කරනවා. සෝතපන්න මග කියන්නේ සතුව විද්‍ය සුප්පට විචාරිතයි. එයා සිහිමුලා වෙලා කරුණේ කරනවා. එහෙම කෙනා මරණින් මත්තේ සීලෝ කෙනා. ඉහළ ඉහි ආවෝද කරන විදිහට එතන පැහැදිලි කරනවා. ඉතින් ඒක නිසා අපට මේ ඒක හරිම ඒකාන්තයෙන් එක්ක දෙන්න බැරි වෙනවා. පොත පන්න මගත් දැන් පල්ලෙහා වුණත් ඉතිහාස ප්‍රොජෙක්ට් තියෙනවා නම් එයාට විශේෂ භාගයක් තියෙනවා. ඉතරවත් නැහැ. පෙරවල් කර්මසාන්නාන්ත සාන්නාන්ත අනිසිවර සාමික විමුක්තිය කියන එක ටිකක් ආවදිකුල පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි. ඒක මම තේරුම් ගත්ත විදිහට යම් කිසි ධර්මයේ තුලින් නම් කිසි නිවීමක් අත්දැකීමින් අර එතන යම් කිසි සමාධියක් තියෙන ඒ වගේ තැනක් එහෙම අවස්ථාවක් කියලා ඒක ගැන වැඩිපුර ටිකක් ඉස්සර පැහැදිලි කරලා දෙනවා නම් ගොඩක් ස්තුතියි සාමිනා. ඉවසරයි. සාවිකේ මුත්‍ය කියනකොට දැන් බොජ්ජංග දැන් විතරම මාර්ගය යන කෙනෙක් ඉන්නවා බොජ්ජංග ධර්ම වඩනවා ඉන්ද්‍රිය ධර්ම වඩනවා බල ධර්ම වඩනවා ඒ කියන්නේ යා ඒවා පුරුදු කරනවා එතකොට ඒවා යා පුරුදු කරන්නේ හිත හිතා නෙමෙයි දැන් ඒ දාසන්තන් ඒ සම්පණිතන් කියන්නේ මානසික සංකල්පයක් නෙමෙයි තමන් කියන්නේ හේතු ඵල ධම වැටහිච්ච කෙනා ඒක දැකපු කෙනා සිහිය වීරිය නුවණ එකතු වුණාට පස්සේ ඒ සිහිය නුවණ වීරියත් එක්ක හේතුඵලය නියමාකාරයෙන් දකිනවා. ඒ දකිනකොට එතනකොට පොඥාංග ධර්මයක් ඒ තමන්ට කැමති විදිහට පොඥාංග ධර්ම අල්ල ගන්න පුළුවන්. ඊළඟට ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් අන්න ඒවා වැඩෙනවා. එතකොට ඒ වැඩිම තමයි සාමිති මුත්‍යක් වෙන්නේ. කියන්නේ ඒක දැන් ඒක පැහැදිලි කරනවා එදාම ආනාපාන සූත්‍රයේ පොඥාංග සම්බන්ධ විස්තරේ පැහැදිලි කරේ ඒ ධර්මයේ පවිත්‍ර පවිච්චති ඒ ධර්මයේ දකීක ඒකට තවදුවත් ඉදිරියමු කරනකොට ඒක විමසනකොට අන්න ඒ අවස්ථාවේ තමයි ඒක පුජ්‍යංගේ බවටපත් වෙන්නේ. මේ සත්‍ය දකිනකොට ඒක හත්තුන දකිනකොට. අන්න ඒ දෙක ලැබෙච්ච දේ විමුක්තියක් නේ. ඒ කියන්නේ දැන් ලෝකේ සකස් වෙනවා සකස් වෙනදී අපි ඇටයි කියලා අරගෙන තියෙන්නේ. එතකොට සකස් වෙනදී සකස් වීම දකිනකොට අර එතන විමුක්තියක් ලැබෙනවා. හැබැයි සකස් වීම දුර වෙලා නැහැ. සකස් වීම දකිනකොට අල්ල ගැනීමක් ලැබෙන්නේ නැහැ. ඒක ඒක අල්ලගැනීමක් යම් කිසි එක ලැබෙනවා කියන්නේ මම හිතන අල්ලගෙන නමුත් එයා යම් කිසි මුද්දක් අපල තියෙනවා. දැන් හිතන අර ආර්ය සප්පාය සූත්‍රයේ එහෙම පැහැදිලි කරනවා අර නිවන කියන්නේ විදා සාතු උපාදාන කර ගැනීම. ඒකට ඒක තමයි අර මේ මාර්ගයේ ඒ ස්වභාවය හෝ අල්ලගෙන තියෙනවා. ඒකත් දකින්නද තවත් ඉදිරියට ඒ කියන්නේ අර ඉන්දියාර වල සමුදය අත්සංගම ආස්වාදී ආදී විස්තරන්නේ මනාපඥාදක නිදහස් වෙනවා කියන தත්ති අරහත් තියෙනවා. නමුත් ඒක සත්‍ය දකින්න ඉන්න ඉන්න තැනදී ඒක උපාදාන කරගත්තට එතන විමුක්තියක් යම් මුක්තියක් ලැබෙනවා අර සාමාන්‍ය මේ පුදුදුන් කෙනා ලබන්නේ ජීවිතේ වඩා පුදුදුන් කෙනා වෙන මාර්ගකාර කෙනා මෙතන ප්‍රඥාවෙන් දකින්නකොට අර සකස් වෙනවා අනිවිද්‍යාවක් ගොඩට නැගෙනවා ඒ විදිහට අපිට අද තුන්දාදී ඒ ආදි සමාධියකට යොමු කරන්න පුළුවන් ඒක පරිපූර්ණව තියෙන එක අනිමිතුනේ ජප්පයද කියන එක හතරේම කතා කරන්න පුළුවන් ওই මොක්ෂත් කියන්නේ ඒක. මොක්ෂත් එක්කම කතා කරන්න පුළුවන් නිවිලිමත් එක්ක. නමුත් මාර්ගයේදී යම් කිසි දෙයකට අනිමිත් ශුන්‍යතාව අපිට අවදේ හා වැඩිමක් තියෙනවා. ඉතින් ඒ ස්වභාවය තමයි සාමකි මුක්තිය කියලා කියන්නේ. ඒකට මම බලෙන් හිතලා කරන දේ කියන එක නෙවෙයි අදාළ විදිහට හේතුඵල ධර්ම විමසනකොට සිහිය වීර්ය ප්‍රඥා වැඩි චිත්තනදී හටගන්න සංකීර්ණීමක් විමුක්තියක් ඒක බොජ්ජංග ඊළඟට ඉන්දිය ධර්ම බල ධර්ම ආදී ඒ අදාළ දේවල් වලට නම් කරලා එක වටහා ගන්න පුළුවන්. තේරුවා සරණයි. තේරුවා සරණයි ස්වාමීන් වහන්සේ. තේරුවා සරණයි ස්වාමීන් වහන්සේ. සම්මත්ත නියාමය කියන සංයෝජන ප්‍රහාණය වීමක් ගැනද අදහස් වෙන ස්වාමීන් වහන්සේ පිළිවන් කරනයි. මේ සම්මත්ත නියාමය කියන්නේ සංයෝජන ප්‍රහාණයමක් නෙමෙයි. සම්මත්ත නියාමයට බැස ගන්නවා කියන තැනදී පැහැදිලි වෙන්නේ අතරම සත්‍යන්තර ධම්මවල. ඒක චක්කසූත්‍රය පැහැදිලි කරනවා. සම්මත්ත නියාමයට බැස ගන්නවා කියලා. ආරෂ්ඨාංග මාර්ග වැඩ කරනවා කියන රෝතපන්න කියලා නේද? සම්මාදිට පත්‍රිච්ච කියන. නමුත් ආරෂ්ඨාංග මාර්ගයකට වැට සම්ම රෝතපන්න වෙච්ච කියන විතරක් නෙමෙයි මේක. රෝතපන්න මග යන කියන මේක අෂ්ටපොරිස බුක්කලේට රෝතපන්න මග යන කොට අදාළයි. ඒතකොට එයාට ආරෂ්ඨාංග මාර්ග වැඩ කරනවා කියලා එයාට කතා කරන්න බෑනේ. ආරෂ්ඨාංග මාර්ග වැඩ කියන්නේ රෝතපන්න නෙමෙයි. නමුත් සම්මතය වැඩ ගන්නවා. දුක්ඛ ඥානං සමුදය ඥානං නිරෝධ ඥානං මග්ග ඥානං සත්‍ය වශයෙන් ඇතිලා නැහැ. නමුත් ඒක දකින්න ඕන විදිහට වැඩ පිළිවෙලකට පත් වෙනවා. මේව ප්‍රතිපත්තියට පත් වෙලා තියෙනවා රෝතපන්නයෝ පිණිස. ඒක තමයි සම්මතය. ඒතර සංයෝජන ඉදිරියම කතා කරන්න බෑ. හැබැයි සංයෝජනයේ සක්කාය විචිකිච්ඡා සීලපද පරාමාසයෙන් සංයෝජන දුරවිය පිණිස පිළිපම් මක්කට කරනවා. ප්‍රශ්න ඇතිනම් අපි අවසන් කරමු. මේ සැරේත් මම හිතන්නේ මොනවා හරි ප්‍රශ්න අතරමඟදී නැතර වුණා මට ඒ ප්‍රශ්න මතක නෑ මොනවාරි එකක් හරි තියෙනවා නම් තව විනාඩි 10කට තියෙනවා අහන්න පුළුවන් අවසන්යේදී අර නැවතිච්ච දැනුම ඇහුව ඇත්තටම අර එතනදී අර කතා වුණා ඉන්ද්‍රිය ධර්ම වලත් සමුදයක් අසමේ බලනවා කියන තේරන්න ඒ දෙක වෙන්නේ රහත් මාතීද කියන එක තමයි එදා ඒ උත්තර දෙන්න බැරි වුණ ප්‍රශ්නට අමිනායිස. දර්වසරණයි. ඉන්ද්‍රිය ධර්මවන්හි සමුදය අස්තංගමයේ ආස්වාදයේ ඉස්සරණේ ආදී නම් ප්‍රඥාවෙන් දැකීම සෝතපන්න වීම ප්‍රඥාවෙන් දැක නිදහස් වීම රහත් වීමක් තියෙනවා. එතන වැහැදිලි කරනවා මේ ඉන්ද්‍රිය ධර්ම පහ ප්‍රඥාවෙන් නොදක සමුදය අස්තංගමේ ආස්වාද ආදී නිස්සරණේ ප්‍රඥාවෙන් නොදක නොතපනීම පණවන්නේ නැහැ. අනිවාර්යෙන් ඒ ඒ තුල ඒ කාරුණික ප්‍රඥාවෙන් දකින්න ඕනේ. අරහත්ය කියන්නේ ප්‍රඥාවෙන් දැකලා නිදහස් වෙනවා. එතකොට ඉන්ද්‍රියම කතා කරන්න බැහැ. ඒ ඔක්කොම නිදහස් වෙනවා. දැන් ඉන්ද්‍රිය ධර්ම කියන කාරණාව මාර්ගික අංගයේ හැටියට දකිනකොට දැන් අපි හිතමු පංචමාස්කන්ධයක් හැටියට සෝසපන්න මග යන කෙනා නිවැරදිව මේක හොයනවා ප්‍රතිපදාව. කියන්නේ ස්කන්ධයක ස්පර්ශීම සෝතපන්න මග යන කෙනා හරියටම හොයනවා. ඒ හොයනකොට ඔහු තුල වැඩෙනවා ඉන්දිය ධර්ම. ශ්‍රද්ධාව, විදිහ, හරි සමායි පඤ්ඤාවෙන් ඉන්දිය ධර්ම ටික වැඩෙනවා. ඒකේ මේ නිවැරදිවම ප්‍රතිපදාව සෝතපන්න මග ප්‍රතිපදාව හොයනකොට ලැබෙනකොට මේ පංචමාස්කන්ධය සකස් වෙන ආකාරය නිවැරදිව දකිනකොට එතකොට එයාට සමන්ත කරනකින් ඉංග්‍රීසි ධර්මයක් තමයි තියෙන්නේ. ලෝකේ සකස් වෙනවා කියලා ගත්තදී තුල සත්‍ය දකිනවා යම් පමණකට සමන්ත ඇති වෙච්ච මගක් දකිනවා. හැබැයි මේ හරියටම දැක්කනේ හරියටම දැකපු තැනදී ඉන්ද්‍රිය ධර්මක් මගේ වෙලා නැහැ. ඒතර ඉන්ද්‍රිය ධර්ම කියන කාරණාව තුල මම කියලා දැන් නැති බව දකිනවා. ඉන්ද්‍රිය ධර්ම තුල මම කියලා දෙයක් නැති බව දැකපු තැන තමයි සක්කාය දිට්ඨිය. නැත්නම් අර ආශිවාස්කන්ධ කියලා යප්ප පමණකට ඒක වටහා ගන්න දෙයක මම නැහැ කියලා දකිනවා. නමුත් අර අල්ල ගන්නවා තමන්ට ඇති වෙච්ච මේ ගුණ ධර්ම ටික. ඒක මට ඇති වෙලා. ඒක අල්ල ගැනීම දුර වෙන්නේ මේ අරහන්තේදී. නමුත් මේකත් මම කියලා අරගෙන. එතනවත් මම ඇති බව ලැබිලා. එතනත් මම ඇති බව නොදැකීම තමයි සත්‍ය දැකීම තමයි එතන සමුදේ කීකන එතන සකස් වීම ආස්වාදයේ ආදල් විස්තරණේ يعني මේක සකස් වීම කියලා කියන්නේ ඒ විදියට පුරුදු කිරීමත් එක්ක ලැබෙන දෙයක් බව හේතු බල වශයෙන් දකිනවා. ඒකේ දැන් අපිට මේක නිත්‍යයි කියලා ගැනීම කියන්නේ ඒක මගේ වුණාට පස්සේ අනිත්‍යයි කියලා දෙය කියන්නේ ඒක මගේ වෙලා නැහැ. ඒක එනවත් තියෙන එක බල දහමක් කියන කාරණාව. අන්න ඒ කාරණා මනාවච්චයින් දැකීම තමයි ඉන්දිය ධර්මයෙන්දී සමුදය අස්තංගම ආස්වාදයේ ආදීන නිස්සන දෙක. හැබැයි ඒක මට බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොන දැන් මම බුදු ගුණ සිගන ආදම් බුදු ගුණ වලින් මොකද්ද? ආදම් වන්න මම මගේ සීය දෙන මේ සීය අනිත් මොකද්ද? මේ ඊළඟට මේ ප්‍රඥාව විදෝ කද්ද කියලා අපිට බලෙන් ඒක කරන්නේ. ක්‍රමානුකූලව මගේ වැඩනකොට ප්‍රඥාව මීරීමත් එක දකින්න එක. නම් පොඩි උදාහරණයක් කියනවා අපි හිතමු අපි වෙන හොඳට භාවනා කරනවා. හොඳට භාවනා කරනකොට හොඳට විදර්ශනා වෙනවා. ඒක වලින් හොඳට මේක අවුල් වෙනකොට අපිට සත්‍යාව කියන එක මේ හැමදේම ඔබ ටික ටික වැටෙනවා. ඊළඟට මොකද වෙන්නේ? අපිට මොහක්කත් සමාධියකින් අපිට මෙතෙන් යන්න බලනකොට හරි දුකක් එනවා. ඒක පිටර දැක්කේ නෑ හිත භාවය. අන්න අනේ මට දැන් මේක කරන්න. මට දැන් මේක ලැබෙන්නේ නෑ. කාමත් මේක ලැබෙන්නේ නෑ. මෙන්න මේ විදිහට යොමු වෙන්නේ අරක මගේ කරගත්තා. ඒතර මම මම ඇති බව හිතාගෙන ඉන්නේ. ඒක මම ඇති බව ලැබිලා. එතන අනාත්ම බව දැකලා නැහැ. එතන හේතුඵල ධර්ම දැකලා නැහැ. එහෙනම් එතන හේතුඵල ධර්මත් අඤ්ඤා වැඩිමත් එක දකිනකොට තමයි එහි ආස්වාදී ආදීන විස්තරනේ මේ හැම එකක්ම දකින්න ප්‍රඥාවයි. අනේ මේ ප්‍රඥාවෙන් දැක්කම කෙනා තමයි සක්කායදිට්ඨිය කැඩෙන්නේ. එතනම් සක්කායදිට්ඨිය සම්පූර්ණ කැඩෙන්නේ. ඒකයි හැබැයි සෝදාපන්න මග යන කෙනා සක්කායදිට්ඨිය කඩනවා කොහොමද? එයා කැඩෙනවා. ඒක ඒක ධර්මතාවය. ඔබට ඉන්දියාවේ ඉන්නේ නැකෙනා මන්නාසන්න මොහොතේ හරි සත්‍ය ස්වභාවය ඒ කියන්නේ ඒ තුලත් මම කරලා නැති බව ප්‍රඥාවෙන් දැකපොද නැති සාධන වහන්සේලා කියන්නේ එකක් අනිවාර්ය කරන එක නිදහස් කියන්නේ ප්‍රඥාව කියන්නේ ප්‍රඥා ස්විතනෝති ඊළඟට ඉංග්‍රීසි ඉංග්‍රීසිත් වෙනවා ඒකක් විවහාර කරන්න බෑ නමුත් අතනදී ප්‍රඥාවෙන් ඒක දකින ආකාරයක් සුතමනසනාට තිබිය යුතුයි ඒක මම බලෙන් කරන දෙයක් නෙමෙයි නෝන මෝරනකොට සිදුවෙන එකක් එක්ක ඇති වෙන දෙයක්. එනවා සරල. සරල සම්මත. සමුප්පාදයේ හේතුඵල සමාන විදිහට ගන්නකොට අවිද්‍යාව ඒක ක්‍රියා විද්‍යාව නෙමෙයි ඒක ස්වභාවයක්. ඒකට ප්‍රඥාවත් ස්වභාවයක් කියන ඒක ප්‍රතිකාර කරනවා. දරවසඳනයි අපි හේතුඵල ධර්ම නොදකින නිසා තමයි අපි මගේ අවිද්‍යාව නැත්නම් කෙනෙකුගේ අවිද්‍යාව සංකාලඥානාවට පිටු දාගන්නේ. හේතුඵල ධාම දකිනකොට මගේ අවිද්‍යාව කියන කතා කම දාලා තියෙනවා. ඇත්තටම හේතුඵල ධාම නියමාකාරයෙන් දැක්කහම එතනදී ප්‍රශ්නය දාලා ඉන්නේ. එහෙම නැත්නම් අපිට කොච්චර කොයි විදිහට අපි කතා කරත් අපි ඒක දකින්නකම් අපට මේ ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ මගේ කියන දෙයක් අපට එක මගේ මේ ස්වභාවයක්. මගේ ඉන්නේ අවිද්‍යාව කියන නැත්නම් මම විදින දෙයක් කියන කතාව එනවා. අපි ඒ ඒ විදිහට කල්පනා නොකර අපි හේතුඵලයක් විදිහටම කල්පනා කරන්න ඕනේ. එහෙම කල්පනා කරනකොට නුවණ වැඩිච්ච තැනදී මගේද මගේ නිවේද කියලා හිතන දෙයක් නෑ. මගේ කියලා වෙන්නේ මම ඇති බව දක්වනවා. කෙනෙකුගේ වෙන්නේ කෙනා ඇති බව දක්වනාට පස්සේ. දැන් අපි කෙනයි කෙනා ඇතිවීමයි දෙකක්. කෙනෙක් ඇති වෙච්ච තැනයි කෙනාගේ වෙන්නේ. කෙනෙක් ඇති වෙන්නේ මම ඇති වෙන්නේ හත්තර දැකීම. හත්තර දැකීම මම ඇති වෙන්නේ. එහෙනම් මගේ දේ මොකටවත් වෙන්න දාලා නැහැ. ඔබ ලස්සනට පැහැදිලි කරනවා මේ අධිමුති දේන ගන්නවා. අමස්සංකව අසංගින්ද නැති මේ දෙන සෝචති. මම කියලා දෙයක් නොලැබෙන කල්ලි මගේ දෙයක් නැති වුණාට ඔක්කයක් නැහැ. එතකොට මම කියලා දෙයක් ලැබුණාම තමයි මගේ දේ වෙන්නේ. මම කියලා දෙයක් ලැබුණ නැති බව දැක්කම අන්න මගේ දේ කතා කරන්න බැහැ. එතකොට නිවැරදිවම මේ දුක්ඛ අඥානං සමුදය අඥානං නිරෝධ අඥානං මග්ග අඥානං කියන කාරණා වචනයක සකස් වෙන බව දැකපතනදී මගේ කතා කරන්න දෙයක් නෑ මම කියලා දෙයක් ගොඩ නැගෙන්නේ නැති නිසා. එතකොට ඒ නැගීම ප්‍රඥාව නිසා එතකොට මම කියලා දෙයක් නොදකිනකොට මගේ ප්‍රඥාවක් කියන කාරණාව අදාළක් තියෙකුත් නැහැ. ඒ ප්‍රඥාවෙන් තමයි දකින්නේ මම කියලා දෙයක් නැතිව. එහෙනම් මගේ ප්‍රඥාවක් කියලා කතා කරන දෙයක්වත් තියෙනවා. සංග්‍රහතන වාස්තේක වර්ණින් මාත සත්‍යයෙන් ප්‍රශ්නයි. ඔය ප්‍රශ්නයක්ම තියෙන්නේ මගට එන ඒ කියන්නේ අපි අපිට ඇත්තට මේ කාරණා බලෙන් නැති වෙන්නේ නැහැ. ඒ කාරණා නුවණත් එක්කම තියෙන දෙයක්. මග වෙනමත් නැති වෙන දෙයක්. අපිට ඒක කරන්න තියෙනවා. නමුත් අපි එහෙම දෙහි වැරදි බව හිතාගෙන එහෙම දේ අදාළ නැති බව හිතාගෙන මගේ අවිද්‍යාවත් මගේ ප්‍රඥාවත් කියන කාරණේම අදාළ නැති බව හිතාගෙන හේතුඵල වශයෙන් විමසනකොට ඇතිවෙච්ච ප්‍රශ්නාවේ ඒක නිවරදිවම දකිනවා. ඒක මුජ්ජලේකට අදාළ එකක් නෙමෙයි මේ කියන කාරණාව. ඒක වචනකින් මේ කොහොමද මුජ්ජලේක නෙමෙයි නේද? කවකට ඔස්ස ලක්ෂණ ඔබට තියෙන දේශනාවක් මහා පුණ්‍ය මාතෘකාවක්. මන්ජුනිකායි. මජ්ක්‍ධිමනිකාය ඒක ඒක දිහාම මේ මේ අනාත්මය මේ මේක ඉස්මතු කරන ආත්මය කවුද කියලා භික්ෂුව. ඒ කියන්නේ ඉස්සරටම අර මේ හේතුඵල තහම නොදැකීමත් එක්ක මේ අර අනාත්ම කියන ස්වභාවය කතා ගන්න බැරි වෙනවා. ඒක නෝනකින් විතරක් කතා කරන දෙයක්. නැත්නම් කොයි විදියට කතා කරත් අපිට මම කියන කාරණාව කියන්න තියෙනවා. ඒ නිසා අපිට ඒකට යන්න තම වෙනවා. ඉතින් අපි ප්‍රශ්න වැඩි දෙනවනේ ඒ කාරණා ඔක්කොම අදාළව තියෙනවා. පුළුවන් තරමයි. හොඳයි ස්වාමීන් වහන්සේ. එවා තමයි ස්වාමීන් වහන්සේ උතුම්දි ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ මේ වහරය මානවගෙන සම්මුතියේ පිරිනුවම් පානකම් ඉන්න ස්වභාවය හරිම හරිම මේ අද්භූතයි අපිට අපිට අපිට ඒක මේ අපිට පැහැදිලි කරගන්න හිතා ගන්නවත් බැරි ස්වභාවයක් නේද තියෙන්නේ කියලා හිතලා ස්වාමීන් වහන්සේ පෙරවන් කරනවා. පෙරවන් කරනයි. ඇත්තටම මේ කාරණාව ලෞකික දිට්ඨියක් ඉන්නකොට අපිට යම් විදියකට එක එක සියර ප්‍රතික්‍රියය කරගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක නිවැරදි දෙයක් නෙවෙයි. ඒ කාරණාව අපිට ලෝකෝත්තර දිට්ඨිය කරා යොමු වෙච්ච තැනදී අපට ඒක ඒක නහතනවාසේ ජීවිතයේ ගත කරනකොට ප්‍රවැත්ම කොහොමද කියන ප්‍රශ්නය කියලා නැහැ. මොකද ඒකට හේතුව නිරෝධය කියන කාරණා තේරුම් ගන්න දෙන්නේ. ඒකට කෙනෙක් ප්‍රශ්නයක් කරනකොට උත්තරයක් දෙන්න නම් යන්න වෙනවා. ලෞකික දෘෂ්ටියෙන් පිටලා උත්තරයක් දෙන්න වෙනවා. මොකද එයා දෘෂ්ටි ලෞකික දෘෂ්ටියක් නේද ලෞකික දෘෂ්ටියත් එක්ක. එහෙනම් ලෞකික දෘෂ්ටිය තුළට ගිහිල්ලා උත්තරේ දෙන්න වෙනවා. මොකද ලෝකෝත්තර දෘෂ්ටියත් එක්ක කතා කරන්න බැරි වෙනවා. මොකද මේක කතා කරන්න කිව්වොත් මේ මේ ලෝකෝත්තර දෘෂ්ටියනේ නම් අර එක දෘෂ්ටියක් වඩපත් වෙනවා. ලොකුවක් නම් කියන මග පැහැදිලි කරන්නට ඕනේ. එතකොට මේ මග දකිනකොට අන්න හොතේ කාරණාව තේරුම් ගන්න පුළුවන්. දැන් ඒක අර යමක සූත්‍රයෙන් පැහැදිලි කරනවා යමක ස්වාමීන් වහන්සේ. ආරණෝගේ මරණින් මතු නැහැ කියලා කතා කරගෙන ගියා. බුදු සාරිපුත් සාරසල පස්සේ ගාන පස්සේ දැන් ඔබෙන් කවුරුහරි අහුවොත් එහෙම සාසනාගේ මරණින් මතු ඉන්නද කියලා මොකද දෙන උත්තරේ. එතකොට දැන් දෙන උත්තරේ පැහැදිලි කරගෙන ගියා රූපේ නිච්චදානෙච්චද ඊළඟට වේදනාව සංඥාව සංකාර. එතකොට මේ අනිත්‍ය නම් මේ අල්පනාමයටපත් වෙනවා නම් මෙතන පණවන්න පුළුවන් එහෙම පණවන්න වෙන රහතන් වහන්සේගෙනම් කතා කරන්න පුළුවන් කියලා අන්න ඒ විස්තරේ තමයි දෙන උත්තරේ. ඒ කියන්නේ හේතු බල ධර්ම ඉස්මතු වෙන දෙයක් තමයි උත්තරට දෙන්න තියෙන්නේ. ලෞකික දිට්ඨියක කතා කරන දේ තමයි ඉන්න රහතන් වහන්සේට පණවන්න තියෙන්නේ. ඒක නිසා මේකදී අපිට මග වැඩෙනකොට වැඩෙන දෙයක්. ඒක නිසා අපිට වැඩෙන දේ අපි තේරුම් ගන්න උත්සාහ කරන එකයි ගොඩක් වැදගත්. මොකද එතනදී අපිට ප්‍රඥාව පෝරනවා. ඒ නිසා අපි ඒ කාරණාව තේරුම් ගන්නට හේතුඵල ධමත් එක්ක ඉමස ඉමස බලන්නට ඕනේ. ඒක ඉමස ඉමස බලනකොට හේතුව හරියට හම්බෙච්ච නැති. ඒ කාරණාව තමයි විරවල් වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අදාළ විශේෂයක් කොට ඉපත් වෙනවා. තේරුම් ගන්න. තේරුම් ගන්න සාමිනන්ත මේ සූත්‍රය අහකින් එක තේරුම් ගන්න මේ යම් කිසි කෙනෙක් අපි ධර්ම ගැන මාර්ගය ගැන වැඩි සීලයි කියලා හරියෝ රාගේ වැඩි දේශේ වැඩි වැඩි හරි විසිරිච්ච බව තිබුණයි කියලා ඒක පසු ජීවිත දෙයක් නෙමෙයි ඒක ධර්මයේ හරියට පිළිගන්න වහන්සේ වදාළ ධර්මයේ තේරුම් අරන් ඒක ඉවසනවා නම් ඒක අපිට අවබෝධ කරගන්න පුළුවන් කියන එක පෙන්වන්නත් මේ සූත්‍රය හොඳ සූත්‍රයක් කියලා හිතුණා ඒක ඒකයි මම කියන්න හිතුවා සම්මාන සම්මාන කෙරුවා සම්මාන කරා එහෙම තමයි ඒක ඇත්තට මේ වගේ දෙයක් තමන් දෙස්ටි ප්‍රතිපලයක් කටින කරගන්න එක ගොඩාක් හේතු වෙනවා ඒ කියන්නේ සිද්දු සීල උනා ශරාගේ තිබ්බත් දෙලි තිබ්බත් මේ වගේ දේ තිබ්බට මාර්ග වලට බැහැ කියලා මට දෙවෙන්න අවශ්‍ය වෙන්නේ ඊළඟ තවත් එකක් තියෙනවා ඒ විදිහට ඉන්න කෙනෙක් ධර්මය ඇසුරෙනකොට ඒ කෙනෙක්ගේ අනුවත් දැකලා අපිට ඊගාසමන්ද හොඳ නැති බවත් ඒ පැත්තක් තියෙනවා. ඔන්න ඒ පැත්තම ගන්න පුළුවන් කාරණා දෙකක්. ඊටවත් ගන්නයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ සත්‍යගතයන් වහන්සේ දේශනා කරන ආශ්‍රයවත් අද්භූත ධහම අත්‍යන්තම මේ විමුක්ති මාර්ගය කියන කාරණා ඔබ වටහා දෙන්න පුළුවන් ඉතාම අල්ප උත්තරයන් වහන්සේලා කර බොහෝම ටික දෙනෙක් අතර ඉන්න තාම අපේම දිනට ලබා ලබන අවස්ථාවක් විදිහට තමයි විතරයි මම දකින්නේ මේ අපේ ස්වාමීන් වහන්සේගෙන් එතරම් විස්තරද කරුණු පැහැදිලි කරන අවස්ථාවක් මම මේ අහනෝමයි ඒක ඒක අපි ඇත්තටම මේ වැඩ කරන නිවන දරුවත් මහතාටත් මහාචාර්ය කොග්ගලගේ මහතාටත් මහසේ සදාන් කරන සුස්මාතට අපි අනේක වාරක් මේ පිළිතුරු දෙනවා මේ අපලා තියෙන මේ අවස්ථාව නිසා මම ඔබ වහන්සේට අපගේ කල්යාණ මිතුරු මිත්‍රයන් වෙනුවෙන් පාද නමද අපි අපි මෙතුන් කරන මේ ගැලීම් ශාසන මෙවරට අනේක වාරයක් පිළිබඳව ප්‍රාර්ථනා කරනවා වහන්සේ මගේ දැකීම පිළිබඳව මේ ලෝකෝත්තර සම්ම මේ විදිහට පැහැදිලි කරන්න අපිට අනු ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ මට නම් හිතෙන්නේ අවශ්‍ය කාරණා විශ්ත කරගෙන මේ උත්තරේ කියලා මට තමයි තේරුම් ගන්නයි. දවසර්මයි දවසේදී මේ තුන් දහම සාකච්ඡාව කිරීම තුළින් රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන්ද ඒ වගේම ඒ අපි ඇති කරගත්ත දහම් නුවණ ඒ වගේම ඒ දහම් දැනුම මේ සියලු දැනුම අපි සියලු දෙනාටම මාර්ගට උපකාරයක් හේතුවක් වෙනවා. ඉතින් මේ සවන් සිසිලස සජීවී දහම් සාකච්ඡාවට සම්බන්ධ විශේෂ ඉතින් දරුවත් මහත්මයා ඇතුළු මේ ඔබ පින්වත් සියලු දෙනාටමත් ඒ ගුවන් විදුලිය ඔස්සේ මේ සාකච්ඡාවට සම්බන්ධ වුණ සියලු දෙනාටමත් ඒ වගේම මට මේ අවස්ථාව සම්බන්ධ කළ මහාචාර්ය සවිකොක්කලගේ මැදින් මහටත් ඒ වගේම මේ සඳහා මට පහසුකම් කළසූ නිහාල් රූපසිංහ මහත්මයාටත් ඒ වගේම මගේ ගුරු දේව උත්තමයන් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර සියලු දෙනාටත් මේ අනුමෝදන් වෙත්වා අපි සෑම සියලු දෙනාට මුතුන් දහම් ඇති කරගෙන නිවි සැනසෙන්නට මේ සියලු පින් ඒකාකාර උපකාරයන් වෙත්වා කියලා අපි සියලු දෙනාම අනුමෝදන් සියලු දෙනාටම දරුවන් සරණයි satu satu satu sama dengan sama dengan Silawantang Gunawantang Penyakit yang manusia Sadu, sadu, sadu. Hondai.